වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ටයි. ඒ හින්දා මේ පින්වතුන්ගේ ওই කය නිසලව තියෙනවා වගේම හිතත් නිසල කරගෙන නොඑක් නොඑක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේම මේ දේශනාව තුළදීම අනේ තථාගතයන් වහන්සේ දේශනා කළ ජරා මරණ දුක නැති කරණේ සත්‍ය අවබෝධ වේවා කියන කලන සිත් ඇතුවම මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම වුවමනාවෙන් කන් යොමු කරලා මේ දේශනාවට සවන් දුන්නොත් මට හිතෙනවා අපි ලබපු මනුස්ස ජීවිතය හිස් නොවන විදිහේ ඥාන දර්ශනයක් අපිටත් ලබා ගන්නට පුළුවන් වෙයි. මෙතනදී මම මුලින් මාතෘකා කළේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ එන බොහොම කෙටි සූත්‍ර පාඨයක් මේ ටික තුල වුණත් විශාල දහම් පරාසයක් තියෙනවා ඒ ටික මතක් කරන්න කලින් මම පොඩි කරුණු ටිකක් මතක් කරනවා පින්වතුනි අපි හැමෝමත් කියනවා හැමෝමත් අහලා තියෙනවා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් ලෝකේ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම බොහොම දුර්ලභයි කියලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ලෝකේ පහළවීම ඇයි දුර්ලභ වුනේ? බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණාම ඇතිවෙන විශේෂත්වය මොකක්ද? වෙනස මොකද්ද? එහෙම පහළ නොවුනොත් එතකොට ඇති ස්වභාවය මොකද්ද කියන කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. අපිට දහම තේරුනොත් තමයි බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම වටිනවා කියලා තේරෙන්නේ. පහළවීමේ වටිනාකම තේරුනොත් තමයි දහම තේරෙන්නේ. දෙක දෙපැත්තට තියෙන්නේ. එතකදුවත් ඉස්සෙල්ලා දහමක් තේරෙන්නම වෙනවා. එතනදී මම මෙහෙම මතක් කළොත් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ තුල පහළ වෙන්නේ මේ ලෝක සත්වයා කෙරෙහි බොහොම අනුකම්පාවෙන් මේ ලෝක සත්වයා දුක් විඳිනවා දුකේදී අඬා වැළපෙනවා. නමුත් දුක නැති කරන මාවත දන්නේ නැහැ. දුක නැති කරන්ට කියලා යමක් යමක් කරනවා නම් ඒ කරන කරන දේත් දුකට හේතුවක් වෙලා මේ ලෝකයට දුක නැති කරන මාවත කියලා දෙන්න ඕනේ කියන කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. අපි ඒ ටික පොඩ්ඩක් විස්තර කරමු. එතකොට අපිට උත්තරයක් එයි. මෙන්න මේ නිසා නේද බුදුරජාන් වහන්සේලාගේ 15 ලෝකෙ දුර්ලභයි කියලා කියන්නේ. කියලා අපි බැලුවොත් පින්වතුනි හොඳට සිහි කරලා බලන්න අපි හැම කෙනෙක්ම ඉපදෙනවා කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හයේ පහළවීම තමයි අපේ ඉපදීම කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් උපන්න කියලා කියන්නේ මේ ආයතනයන්ගේ හට ගැනීමට. යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්මට. යම් කිසි කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ නැති බවට. නැතිවීමට. එතකොට මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හයත් එක්කම උපදින මේ ස්පර්ශ ආයතන හයේ අධ්‍යක්ීමෙන් ජීවත් වෙන මේ ස්පර්ශ ආයතන හයේ අධ්‍යක්ීමෙන් මිය පරලෝ යන අපිට මොනම විදිහකටවත් මේ ස්පර්ශ ආයතන හයෙන් බැහැර වූ අත්දැකීමක් තියෙන්න බෑ. එහෙම තියෙන්න පුළුවන්ද? බෑ. එහෙම තියෙන්නේ නෑ. එහෙම දෙයක් හිතන්න පුළුවන් කමක්වත් නෑ. හොඳයි. මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේයි මේ දුක් ටික ඔක්කොම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ස්පර්ශ ආහාරයේ හැම නැති එළදෙනක් වගේ දකින්න. හැම නැති එළදෙනක් වතුරකට බැස්සොත් වතුරේ ඉන්න සත්තු කනවා. මාළු වගේ සත්තු කොටනවා. මේ හැම නැති දෙන පොළවේ කොහේ හරි නිදාගත්තොත් පොළවේ ඉන්න කුහුඹු වගේ කුඹි වගේ සත්තු කනවා. ගහකට තැඹකට හේතු වුණොත් ගහේ තැඹේ ඉන්න සත්තු විදිනවා කනවා. කොහාටවත් හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටියොත් කපුටු ගිජලිහිණිය වගේ අහස ඇසුරු කරගෙන ඉන්න සත්තු විදිනවා. මේ හැම නැති එළදෙන යම් යම් ඉරියව්වක වාසය කරයි නම් එයින් දුකක්ම එනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්මම තථාගතයන් වහන්සේ වදාළේ දුක කියලා. අද අපිට අපි සැපයි කියලා හිතාගෙන ඉන්න දේ දුකයි කියන එක අපිට තේරෙන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්මම දුකයි කියන තැන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අපි දුකයි කියන දේත් අපි සැපයි කියන දේ දෙකම දුකයි කියන අර්ථයකින් ඒකට හේතුව එහෙම කියන්ට තථාගතයන් වහන්සේ දැක්කා යම් තැනක සැපක් ලැබෙනවා නම් ඒ සැප පිහිටලා තියෙනවා නම් මහ විශාල ආදීනවයක් තුල ඒ සැපයට සැපක් කියන්නේ නැහැ කියලා මම කලිනුත් මතක් කරලා තිබුණා යම්කිසි කෙනෙකුට කුෂ්ඨ රෝගයක් හැදෙනවා නම් කුෂ්ඨ රෝගය කියන්නේ දුකක් මුළු ලෝකෙම පිළිකුල් කරනවා අප්‍රසන්නයි දුගඳයි එබඳු කුෂ්ඨ රෝගයේ කහනකොට සැපක් ඇති වෙනවා නම් නුවණති පුරුෂයෝ ඒ සැපට සැපක් කියන්නේ මොකද කුෂ්ඨ රෝගයේ කහනකොට සැපක් වුණාට කුෂ්ඨ රෝගයේ ආදීනව බොහෝයි ඒ සැපේද දුකක් යන ගණයට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කේ ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන නිന്ദා අපහාස ඇනුම් බැනුම් ලැබෙන අවියාවුද කඩු කිනිසි වදින නැසි මදුරු අවු සුලං ආදී ස්පර්ශයන්ගෙන් දුක් පීඩා එන්න පුළුවන් මට්ටමේ කයක් හදාගෙන ඉබඳු කයක පිහිටලා ලැබෙන මේ සැපේද සැපක් නෙමෙයි කියලා. අපි චක්කු සම්පස්යෙන් ඒ කියන්නේ ඇහෙන් රූපයක් බලනවා නම් ඒ නිසා අපිට සැපක් ලැබෙනවා තමයි. නමුත් ඒ සැපේ ගන්න අපිට මේ ඇහැ පවත්තන්න වෙලා ඇහැ පවත්තන්න මේ කය පවත්තන්න වෙලා එතකොට මේ කය පවතිනවා කියලා කියන්නේ සීත උෂ්ණ මැසි මදුරු අවු සුලං කියන මේ ඔක්කොම දුක් දුම්නස ඒ තුල තැවරලා තියෙනවා. අපි නොදන්නවා වුණාට නොදැක්කා වුණාට ඒ සැප වේදනාව කියන කරුණේ තියෙනවා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසය තැවරිලා. ඇයි? ඒ බඳු සැපක් විඳින්න මේ ඇහැ කන ඕනේ නම් ඒ ඇහැ කන පරිහරණය කරන්න මේ බඳු කයක් උරුම කරගෙන ඉන්න වෙනවා නම් ඒ කය ලෙඩ වෙනවා නම්, ඒ කය මහලු වෙනවා නම්, ඒ කය දිරනවා නම්, මැරෙනවා නම් එබඳු වටපිටාවක එබඳු තැනක පිහිටලයි මේ සැපේ තියෙන්නේ. එනිසා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දැක්කා අපි නොදැක්කට මේ ලෝකය දුකයි කියන එක. ආනන්ද ආමුදුරු දාස බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීන් වහන්සේ වහන්සේ මේ ලෝකේ කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. ආනන්ද දුක මත මේ ලෝකේ පිහිටලා තියෙනවා කියලා පෙන්වනවා. එතකොට මෙන්න මේ දුක දුක කියනකොට අපි අඳුරන අපි දන්න මට්ටම විතරක් නෙමෙයි එතකොට. අපි අද දන්නේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියන ටිකනේ. ඒකයි මං කිව්වේ ඒ ටික විතරක් නෙමෙයි අද අපි සැපයි කියන ටිකද බුදුරජාණන් වහන්සේ දැක්ක අර වගේ දුක මේ තුලද තැවරලා තියෙනවා. ඒ නිසා සැපද දුකයි, දුකද දුකයි කියන අර්ථය ඇතුවයි මේ ස්පර්ශ ආයතන හය හැම නැති එළදෙනක් වෙයි කියලා පෙන්වන්නේ. එතකොට අපේ පැවැත්ම කියලා කියන්නේ මේ දුකේ පැවැත්ම. අපේ ජීවිතය කියලා කියන්නේ තව පැත්තෙන් ගත්ත දුක්ඛ සත්‍යයට. දුක්ඛ සත්‍යය කියලා 아무තු යමක් දකින්න එපා. අපේ ජීවිතය දකින්න. දුක්ඛ සත්‍ය හැටියට. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් යුක්ත මේ පංච උපාදානස්කන්ධය තමයි අපේ ජීවිතය කියන්නේ. ඊට පස්සේ දුක නැති කරන්න කියලා දැන් මේ ස්පර්ශ ආයතන 6මයි අපිට දුක දුක සමගමයි අපි උපදින්නේ ඒ දුක් වූ ධර්මයමයි අපේ පැවැත්ම ඊට පස්සේ දුක නැති කරන්න කියලා අපි කරන්නේ දුක තුලමයි කටයුතු දුක නැති කරන්න කියලත් දැන් මේ ස්පර්ශ ආයතන 6 නම් දුක ඒ දුකේ අත්දැකීමෙන්මයි අපි මේ දුක නැතිකරන්න කියලා කටයුතු කරන්නේ. දුක නැතිකරන්න කියලා අපි කටයුතු කළාට ඒ කරන හැම දෙයක්ම ආපහු දුකටම හේතුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. මම ඕකෙදි අර තව පැත්තක් මතක් කරලා තියෙනවා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න බෑ. පිච්චෙන දෙයක් ඇතුලේ නොපිච්චී ඉන්න බෑ. එහෙමනම් පෙරලෙන දෙයින් වෙන් වෙන්න ඕනේ ඉවතට යන්නට ඕනේ. පිච්චෙන දෙයින් ගිනි ගන්න දෙයින් එළියට යන්නට ඕනේ. විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා නම් ඒ ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා ඒ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්ද කියලා උත්සාහවත් වුණොත් ඒත් පිච්චෙනවා උත්සාහවත් නැතුව හිටියත් ඒත් පිච්චෙනවා ගිනි ගොඩ ඇතුලේ නම් බෝලයක් හරි පෙරලීගෙන එන වාහනයක් හරි ඇතුලේ නම් අපි ඉන්නේ ඒ පෙරලෙන දේ අනුව අපිත් පෙරලෙනවා මිසක කවදාවත් නොපෙරළී ඉන්න බෑ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දැක්කා පෙරලෙන දේ ඇතුලේ නොපෙරළී ඉන්න බෑ. මේ ලෝකයේ හැම වෙලාවෙම ලාභය අලාභය යසස අයස නිന്ദා ප්‍රශංසා දුක් සැප කියලා අටලොදහම අනුව පෙරලෙනවා. මේ ලෝකයේ ඇතුළේ ඉන්න කිසි කෙනෙකුට නොපෙරලෙන්න පුළුවන් කමක් නැහැ. ලාභේදිත් අලාභේදිත් නිന്ദාවේදිත් ප්‍රශංසාවේදිත් දුකේ සැපේදිත් එක විදිහේ මනසකින් ඉන්න පුළුවන් නම් එයා ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි එනවා. පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති අශෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තමං අටලෝ දහමෙන් ස්පර්ශ කරන ලද මනස යමෙකුගේ කම්පා නොවේද? ශෝකරජස් නැති තැනකට මනස පත් කරගන්න පුළුවන්ද මේක උතුම් මංගල කාරණාවක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මේ පෙරලෙන දේ ඇතුලේ ඉඳගෙන නොපෙරලෙන්නද? පෙරලෙන දේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන 6 මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ තමයි අපිට ලාභයක් ලැබෙනවා නම් ලැබෙන්නේ. අලාභය ලැබෙනවා නම් ලැබෙන්නේ. ඒත් ඔය ස්පර්ශ ආයතන ඇතුළමයි. සැපක් ලැබෙනෝ නම් ලැබෙන්නේ ඒත් ස්පර්ශ ආයතනයි. දුකක් ලැබෙනෝ නම් ලැබෙන්නේ ඒත් ඕකෙමයි. නින්දාවක් ලැබෙනවා නම් ප්‍රශංසාවක් ලැබෙනවා නම් යසසක් ලැබෙනවා නම් අයසක් ලැබෙනවා නම් ඒ ඔක්කොම මේ ස්පර්ශ ආයතන ඔය ස්පර්ශ ආයතන හය ඇතුලේ ජීවත් වෙන ඒ කියන්නේ අපි මේ දැන් ජීවත් වෙන ක්‍රමයට ජීවත් වෙමින් කවදාවත් නොපෙරළී ඉන්න බෑ. පෙරළෙන දේ ඇතුළේ ඉන්න කෙනා පෙරළෙනවමයි. ගිනි ගොඩ ඇතුළේ ඉන්න කෙනා නොපිච්චින්න පිච්චෙනවමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුත්ත නිකායේ තියෙනවා ආදිත්ත කියලා සූත්‍රය. මේ ආදිත්ත කියන සූත්‍රයේදී පෙන්වන මහණෙනි මේ ඇස ඇවිල ගන්නාලාදී. රූපය ඇවිල ගන්නාලාදී. චක්කු විඤ්ඤාණය ඇවිල ගන්නාලාදී. කුමකින් අපිල ගන්නාලද? ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, ශෝකයෙන්, මරණ, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාසයන්ගෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපිල ගන්නාලද? මේ ස්පර්ශ ආයතන හයම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන 11 ගින්නකින් ඇවිලෙනවා. මේ ඇවිලෙන එක ඇතුලේ නොපිච්චින්නවා කියන එකක් නැහැ. තණ්හාව නැති කරලා හරි කෙනෙකුට එහෙම නැති කරන්න බෑ. මම ඊටු ටික පැහැදිලි කරලා දෙන්නම්. අපි හිතනවා නම් තණ්හාව නැති කරලා හරි මේ ඇහැ කන දිවනාසය ශරීරේ පරිහරණය කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ නොපිච්චින්න බෑ එහෙනම්. පිච්චෙන ගිනි ගොඩ ඇතුලේ පුළුවන් ද නොපිච්චින්න? බෑ. මේ ටික ගින්න නම් මේ ටික දුක නම් ඔය ටිකේ නොපිච්චින්න බෑ. ඉතින් පින්වත්තුනි අපි ගිනි ගොඩ ඇතුළෙමයි එහාට මෙහාට පැන පැන නොපිච්චින්න හදන්නේ. විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා. ගිනි ගොඩ ඇතුළේ ඉඳගෙන එක තැනක පිච්චෙනකොට අනිත් තැනට පයින්නවා. එතන පිච්චෙනකොට අනිත් තැනට පයින්නවා. මේ ගිනි ගොඩ ඇතුළෙමයි. අපි එක දවසක්වත් නොපිච්චී හිටියේ නැහැ. මේ ලෝකයා බුදුරජාණන් වහන්සේ දැක්කා මේ නොපිච්චි පිච්චෙන ලෝකේ නොපිච්චින්න කරන්නේත් ඒ ලෝකය තුළ මෙහාට මෙහාට පැන පැන ඉන්නවා මිසක ගිනි ගොඩෙන් එළියට යන්නේ නැහැ කවදාවත්. මේ අයට නොපිච්චෙන තැනකට එක්ක යන්නට ඕනේ. මේ ගිනි ගොඩෙන් එළියට ගෙනියන්නට ඕනේ කියලා අනුකම්පාවෙන් පහළ වෙන්නේ. එහෙනම් හොඳට බලන්න අපි දැක්ක පෙරලෙන දේ ඇතුළේ නොපෙරළී ඉන්න බෑ. එහෙනම් පෙරලෙන දේෙන් එළියට යන්නට ඕනේ නේ. පිච්චෙන දේ ඇතුළේ නොපිච්චින්න බෑ. එහෙනම් පිච්චෙන දේෙන් එළියට යන්න ඕනේ. එළියට ගියමත් පිච්චෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ඒ නිසාමයි බුදුහාමුදුරු ලෝකෙ පහළ වෙලා මේ ලෝකයා එක්කම ඉපදිලා මේ ලෝකෙම හැදිලා වැඩිලා ලෝකයට අයිති නැති ලෝකෙන් එතරකට ගියා බුදුරජාණන් වහන්සේ. මේ ගිනි පෙරලෙන දේ එක්කම ඉපදිලා පෙරලෙන දේ එක්කම හැදිලා වැඩිලා බුදුහාමුදුරන්ට පුළුවන් වුණා නොපෙරලෙන තැනකට යන්න. පිච්චෙන දේ එක්කම ඉපදිලා ඒ එක්කම ජීවත් වෙලා නොපිච්චෙන තැනකට යන්න පුළුවන් වුණා. අපි දැක්කා මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේයි පෙරලෙන දේවල් තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේයි පිච්චෙන දේවල් තියෙන්නේ. ওই ටිකට කිව්වා ලෝකේ කියලා. කාම වේවා රූප වේවා අරූප වේවා යම්ම ලෝකයක් පනවනෝ නම් පනවන්න පුළුවන් මේ ස්පර්ශ ආයතන 6 ඇතුළේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා ලෝකයට වටින්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන හයෙන් එළියට යනවා කියන එකක් ස්පර්ශ ආයතන හය ඇතුලේ ඉන්න කෙනා කෙනෙකුට කවදාවත් වෙනවා කියන එකක් වෙන්නේ බිත්තරයක් ඇතුලේ ඉපදිලා බිත්තරයක් ඇතුලේ ජීවත් වෙලා බිත්තරයක් ඇතුලේ මැරෙන කෙනා ඉන්නේ බිත්තරයක් ඇතුලේ කියන එකවත් දන්නේ නැහැ. එළියෙන් එළියට යෑම ගැන කවර කතාවද? ඉන්නේ බිත්තරයක් ඇතුලේ කියන එකවත් දැනගන්නවා කියන කාරණාවක් විද්‍යමාන නැහැ. මේ ඉන්නේ කෝෂයක් ඇතුලේ කටුවක් ඇතුලේ පිටරයක් ඇතුලේ කියලා දැනගන්න නම් එයා දැකින්න ඕනේ එපිටක්. අපි නිදාගෙන ඉන්නකොට හීන දකිනවා. ඒ වෙලාවට අපිට ඒක ඇත්තයි. අපි මෙච්චරලා හිටියේ මෙච්චරලා දැක්කේ හීනයක් කියලා අපි දකින්න නම් අපි අවදි වෙන්න ඕනේ. නැගිට්ටොත් තමයි දන්නේ මෙච්චරලා අපි හිටියේ හීනෙක කියලා. එහෙම නැත්තම් දන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වටින්නේ මේ ලෝකයට ඒ ලෝකය එක්කම ඉපදිලා හැදිලා වැඩිලා තනියම කිසිම කෙනෙකුගේ උපවාව උපකාරයක් නැතුව ලෝකෙන් එතර වෙන්න මගක් හොයාගත්තා. ලෝකෙ කිව්වෙ මොකෙන්ද? පෙරලෙන දෙයින් ඔබට යන මගක් හොයාගත්තා. පිච්චෙන දෙයින් ඔබට යන මගක් හොයාගත්තා. තව පැත්තෙන් කිව්වොත් මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබට යන්න තැනක් හොයාගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුකුල් පැටියෙක් කිචිලියෙකුගේ බිත්තර රාශියක් තියෙනවා නම් ඒ බිත්තර වලින් යම් පැටියෙක් මුලින්ම හොටේකින් හරි නියපොතු වලින් හරි කටුව බිඳගෙන එළියට ආවොත් ඒ මුලින්ම ආපු නිසා කුකුල් පැටවුන්ට ඒ කුකුල් අනිත් පැටවුන්ට වඩා මේ කුකුල ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා කියනවා අග්‍රයි කියලා කියනවා මොකද මුලින්ම ඉස්සෙල්ලා ආපු නිසා මහණෙනි ඒ වගේ මේ අවිද්‍යාව නැමැති කෝෂයේ බිඳගෙන අවිද්‍යාව නැමැති කෝෂයෙන් එළියට ආපු නිසා මේ ලෝකේට මම ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබ්බේ යමක් හීනෙකදීනු අපිට හම්බ වෙන්නේ නැහැ. හීනයක් පව දකින්න නම් ඒද ස්පර්ශ ආයතනයටයි මෙන්න මේ නිසයි පින්වුතුනි බුදුරජාණන් වහන්සේලාගේ ලෝකෙ 15ම දුර්ලභයි කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න කෙනෙකුට මේ ස්පර්ශ ආයතන හයේ දුක් විඳින ලෝකයට මෙයින් ඔබට යන්න පාර පෙන්නන කෙනෙක් මේ ස්පර්ශ ආයතන හය තුල නම් පහළ වෙන්නේ යම් කිසි කෙනෙක් පහළ වුණොත් මේ ස්පර්ශ ආයතන හයෙන් ලැබෙන අත්දැකීමෙන් තොර යම් අත්දැකීමක් ඒටත් වෙනත් වූ ධර්මයක් යම් කිසි කෙනෙක් දකිනවා නම් එයාට දකින් ඒ ඒ ධහමට කියනවා ලෝකෝත්තරයි කියලා. ලෝකෙන් ඊතරයි ඒ දර්ශනය, ඒ දැකීම. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මෙන්න මේ දුක් විඳින ලෝකයට පිහිට වෙන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවුණනම් කවදාවත්ම මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබට යනවා කියන එකක් නම් හීනෙකිදු වෙන්නේ නැහැ. මේ ටික අපි ටිකක් වටිනාකම තේරුම් කරගන්නට ඕනේ. බුද්ධෝත්පාද කාලයේ බොහෝම දුර්ලභයි කියලා අපි කියනවා වචන. තාම මේ කොටුවේ ඉඳගෙන. අපි යම් කලක ඒ පෙන්වන දහම දැක්කොත් අපේ හදවතින් කියවෙන්න ඕනේ වචන ටිකක් ඔය. අද අපි කටපාඩමට කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ තුල වටිනවා කියලා කියන්නේ කිසිම වෙලාවක මේ ස්පර්ශ ආයතන හය ඇතුළේ ජීවත් වෙන කාටවත් එන් ඔබ්බක් නොපෙනෙනකොට පරෝපදේශ රහිත කිසිම කෙනෙකුගේ උපදේශයකින් තොරව තනියමම එයින් ඔබට ගියා අහකට ගියා. ඉතින් මේ ස්පර්ශ ආයතන හයේ අත්දැකීමෙන් තොර අත්දැකීමක් තනියම කෙනෙක් ලබා ගත්තොත් එයාට කියනවා සම්මා සම්බුද්ධයි. එහෙම නැත්නම් පච්චේක බුද්ධයි. පසේ බුදුරජාන් වහන්සේ නමක් හෝ සම්මා සම්බුදුරජාන් වහන්සේ. ඒිට මෙහා හැමෝම ඒ බුදුරජාණන් වහන්සේලාගේ වචනය අනුව ඉගෙන ගනිමින් අවබෝධ කරන අය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ දුර්ලභ වෙන්නේ හිතාගන්න දුර්ලභ වෙනවයි කියන එක පුදුමයක් නෙවෙයි නේද? මේ ස්පර්ශ ආයතන 6 එකම ඉපදිලා ඒ ආයතන 6 අත්දැකීමෙන්ම ජීවත් වෙලා ඒ ආයතන 6 අත්දැකීමෙන්ම මැරෙන ලෝකෙට එයින් තොර යමක් හිතුනොත් නේද පුදුම? හිතන්න පුළුවන් වුණොත් නේද පුදුම? නොහිතනවා කියන එක පුදුමයක් නෑ. ආහම්බු විදිහට එතකොට ඒ කියන්නේ ගිනි ගොඩෙන් ඔබට යන නුවණක් පහළ වුණොත් නේ පුදුමේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි කියලා කිව්වේ ඉබ්බන්දු මනස් ඇති ලෝකයේ අතරින් හිතන්තවත් බෑ අචින්තයයි ඒ මනස. ඒ කියන්නේ කිසිම අත්දැකීමක් හේතුවක් නැතුව තනියම හොයාගන්නවා කියන එක මේ ස්පර්ශ ආයතන හයෙන් ඔබට යන්නේ යම. මම ඒක තව ටිකකින් තව මේට වඩා මම පැහැදිලි කරන්නම්. එතකොට මම මුලින් මතක් කළේ මෙන්න මේ වගේ වටිනා කාලයක් අපිට ලැබිලා තියෙනවා. දුර්ලභ බුද්ධ උත්පාද කාලයක්. ඒ කියන්නේ සැබෑවටම දුක නැති කරන්න පුළුවන් කාලයක් ලැබිලා තියෙනවා. දුක කියනකොටම අර මං මුලින් පෙන්නපු දැනටම අර්ථය අරගෙන යන්න. මොකද්ද? දුක විතරක් නෙමෙයි අපි සැපයි කියන එකද දුකක්. ඇයි සැපයි කියන එක දුකක් කියන්නේ? දුක කියනකොට මතක තියාබා ගන්නකොට මේ සැප නෑ කියන අර්ථයක් නෙමෙයි කියන්නේ. යම් සැපක් තියෙනවා නම් ඒ සැපේ තුල තැවරිලා තියෙනවා නම් මේ වගේ ආදීනව ගොඩක්. නුවණැති උත්මයෝ ඒ සැපට සැපක් කියන්නේ ඒ සැපට කියන්නේ දුකක්. දුකක් සැපයි දුකක් දුකයි සැපත් දුකයි කියන කරුණ. එහෙනම් මෙන්න මේ දුක සම්පූර්ණ කැටි කළ කැටි කළ ගත්තහම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පංච උපාදාන ස්කන්ධ ලෝකයයි මේ දුක. තව පැත්තකින් ඒ දුකට ඒ ලෝකෙට නමක් කිව්වොත් දොළොස් ආයතනයයි ලෝකෙ කියලා කියන්නේ. තව නමක් කිව්වොත් අටලොස් ධාතුවයි ලෝකෙ කියලා කියන්නේ. තව යමක් කිව්වොත් හතර ඉරියව්වයි ලෝකෙ කියලා කියන්නේ. අපි එක්ක ඉඳගෙන ඉන්නවා එක්ක හිටගෙන ඉන්නවා එක්ක නිදා ගන්නවා එක්ක ඇවිදිනවා. ඔය හතර ඉරියව්වෙන් යමක් හිතන්න පුළුවන් ඕගලන්ට. පුළුවන්. පුළුවන් වුණොත් තමයි පුදුමේ. ඔය හතර ඉරියව්ව තමයි ලෝකෙ කියන්නේ. හැබැයි බුදුහාමුදුරු ලෝකෙන් එතරට ගියා. එකයි මම මේක කියනකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නොවුනොත් තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ලෝකෙ ඉන්න ඕගොල්ලන්ට ලෝකෙන් එපිට යමක් කියනකොට තේරුණොත් තමයි පුදුමේ. ඇයි ස්පර්ශ ආයතන හය ඇතුලේ අත්දැකීමම පමණක් ජීවත් වෙන්න කෙනෙකුට එයින් බැහැර යමක් කිව්වොත් ඒක තේරුනොත් තමයි පුදුමේ නොතේරුනොත් පුදුම නැහැ. ඕගොල්ලන්ට තේරුනොත් ඒ කියන්නේ ඕගොල්ලන්ට නුවණක් තියෙනවා ලෝකෝත්තර නුවණක්. 탁ගල එහෙම නුවණක් තියෙන කෙනෙකුට මේ කියන්නේ මොකද්ද කියන එක 탁ගල තේරෙනවා. එහෙම මේ කියන්නේ මොකද්ද? එහෙම වෙන්න පුළුවන්ද කියලා Tamanට Tamanගේ මනස ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙම තේරෙනවා කියන්නේම ලෝකෝත්තර නුවණක් නැහැ කියන එක. මේ ස්පර්ශ ආයතන හයෙන් තොර පැවැත්මක් ගැන කියනකොට අපිට හරි කුහුලක් එහෙම වෙන්න පුළුවන්ද කියලා. එහෙම ගතිය දැනෙන ඒකයි ඇත්ත. මොකද ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකෝත්තරයම පේන්න පුළුවන්ද? බෑ. ලෝකෝත්තරයම පෙවුනොත් ලෝකෙන් ඊතරු ඥාන දර්ශනයක් ලැබුණොත් එයා ලෝකෝත්තරයි. ඒ කියන්නේ ලෝකෙන් ඊතරට යන නුවණක් තියෙන කෙනෙක්. හැබැයි ලෝකේ ඉන්න කෙනෙකුට නම් ඒක මේ නිකන් මනක්කල්පිත කතාවක්ම වගේ. ඒ තමන්ගේ පරාසයට අර මම කියන්නේ දැන් මාළු ටැංකිය වල ඉන්න මාළුන්ට කියන්න පුළුවන් වුණොත් අපිට මේ වාහන තියනවා කාර් බස් යනවා කියලා මේ සත්තුන්ට ඒක විහිළුවක් වෙයි. එහෙම එකක් තියනවද කියලා. මොකද එයාගේ ලෝකේ එහෙම එකක් නැහැ. අපි අද දන්න ටික තුල නම් නෑ තමයි හතර ඉරියව්වෙන් තොර යමක් තියෙන්න බෑ තමයි. ඒක ඇත්ත. අපි අද දන්න ටික තුල නම් මේ ස්පර්ශ ආයතන 6 ඇරෙන්න එයින් යමක් තියෙන්න බෑ තමයි. එයින් යමක් තියෙන අත්දැකීම ලැබුණොත් තමයි ලැබුණොත් තමයි පුදුමේ. ඒ කියන්නේ එහෙම වුණොත් අපිටද දුකට අයිති නැති තැනක නුවණක් තියනවා කියන එකක් කියන්නේ. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 දුක නම් ඒ ස්පර්ශ ආයතන 6ට අයිති නැති තැනක නුවණක් තියනවා කියලා කියන්නේ දුක නැති තැනකට නුවණක් තියනවා කියන එක. එතකොට ඒ හින්දා මම මේ කියන එක නොතේරෙන වෙන්න පුළුවන්. ඒක අහගෙන ඉන්න නොතේරෙනව නම් ඒක තමයි හරි. මොකද තේරෙන්න බෑ අපි ඉන්න මට්ටමට. එහෙම නේද? එතකොට පිටරයක් ඇතුලේ ඉන්න කෙනාට පිටක් පේන්නේ නෑ වගේ ඒක තමයි ඇත්ත. එහෙම එකක් තියනවද කියලාවත් හිතන්න. ඕකට පෙන්න බුදුරජාණන් හීනෙදු නොගිය විරු නිවනක් කියලා. නිවන නිවන ගැන පෙන්වන්නේ හීනෙදු ලෝක මේ ලෝකය හීනකින්වත් යන්නේ නැහැ කියනවා. ඔගලන්ට හීනයක් පෙවුණා නම් පේන්නේ ඒද මේ හතර ඉරියව් ඇතුලේ එකක් මිසක. ඔය හතර ඉරියව්වෙන් තොර හීනයක්ද පේන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇතුලෙන් තොර හීනයක්ද පේන්නේ හීනෙන්වත් ඔගොල්ලෝ ගිහිල්ලා නැහැ හැම කෙනෙක්ම. එතකොට මෙන්න මෙබඳු තැනකට අපිව අරගෙන යන්න. ඒ කියන්නේ මේ දුක නැති කරනව නම් නැති කරන්න වෙන්නේ ඒ දුකෙන් එළියට ගිය උත්මේක දුකෙන් දුක රැඳෙන්නේ නැති දුක යම් තැනක නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ තැන දැකපු කෙනෙක් හම්බ වුණොත් විතරයි ඊට යන පාර අහගන්න පුළුවන් වෙන්නේ ඒිට මෙහා කෙනෙක් හම්බුණා කියලා පාර අහගන්න පුළුවන් නේද අපිට? ලෝක ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන් පාරක් අහගන්න පුළුවන් නේද අපිට? කවදාවත් බෑ. ඒ හින්දා මේ බුද්ධ උත්පාද කාලේ දුර්ලභයි කියලා කියන්නේ. අපි පොඩ්ඩක් ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙන් එළියට යන්න පෙන්නපු ක්‍රමය කරුණු ටික මොකක්ද කියලා බලමු. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මම කිව්වා මේ ලෝකෙන් ඈතර නුවණක් තනිකම ඇති කරගත්තා. ඒ නුවණ තමයි මොකද්ද මේ සලායතන Nirodha මේ ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. අපි මේක කියනකොට මම දන්නවා දැන් කෙනා කෙනා දන්න මට්ටම් සිහි කරගන්නවා. ඒ කියන්නේ මේ දැන් මුකුත්ම නැති අපි හිස් ආකාශය වගේ පංචායතන වහලා මන ආයතනෙන් හිස් බව අරුමුණු කරනවා වගේ තැනකට ගන්න එපා. එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධය සාත් කළා කියලා කියන්නේ අපි මේ ආයතන හය පරිහරණය කරනවා කියන මට්ටම ඇසුරු කරගෙන යුත් එයින් මිදෙන දර්ශනයක් ගැන පෙන්වන බුදුරජාණන් වහන්සේ එතරම් මෙතන තියෙන සුවිශේෂීකම බුදුරජාණන් වහන්සේ හොයාගත් ඇත්තක් තථාගතයන් වහන්සේ ඇතිකල්හිත් තථාගතයන් වහන්සේ නැතිකල්හිත් ලෝකෙ පහළ වුණත් නැතත් මේ සංකත ධාතුව තුල ලෝකෙ තුල පවතින ඇත්තක් තියෙනවා. ඔකට කියනවා යථා භූත ස්වභාවය කියලා. මෙන්න මේ යථා භූත ස්වභාවය දැක්ක බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් පවතින යථා භූත ස්වභාවයක් ඇත්ත ඇත්ත ඇති හැටිය පවතින ධර්මයක් තියෙනවා. මෙන්න මේ යථා භූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ යථා භූත ස්වභාවය මේ ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. ඒකෙදි ඒ යථා භූත ස්වභාවය තමයි අපි ඇහැ රූපය කන ශබ්දය නාසය ගන්ධය කියලා අපි දකින දේට දේ තුල අපිට ඔබ්බෙන් බුදුරජාණන් වහන්සේගේ නුවණ ගියා රූපය කියන්නේ මොකද්ද වේදනාව සංඥාව සංකාරය විඥානය කියන්නේ මොකද්ද මේ ස්කන්ධයන්ගේ පැවැත්මත් මේ ස්කන්ධයන්ගේ ස්වභාවයත් මේ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින නුවණකට බුදුරජාණන්සේගේ මනස යොමු වුණා. මම මේ කියන දේවල් එකක්වත්ම ඔයගලන්ට කරන්න කියනව නෙමෙයි ඈ. මම මේ දහම විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයක් ඒ ස්කන්ධය මේ තුල පවතින හේතුඵල ධමයක් බවත් පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. යම් යම් ප්‍රත්‍යක් නිසා උපදින දෙයක් තියෙනවා නම් ඒ ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒ හැම දෙයක්ම නැති වෙනවා කියලා අපි ලෝකයා දකින දෙයට ඔබ්බෙන් බුදුරජාන් වහන්සේ දැක්කා ඒ හේතුඵල ධම දකිනකොට ඊගාවට බුදුරජාණන් වහන්සේට නුවණක් පහළ වුණා අන්වේ ඥානය කියලා එහෙනම් අතීත හේතු වලට හටගත්ත දෙයක් කිනවනම් ඒ හේතු නැතිව නැති වෙලා නේද අතීතේ නිරුද්ධ වෙලා නේද කියන නුවණක් ආවා එහෙනම් අනාගතය කියන එක තාම ඉපදිලා නැහැ නේද කියන නුවණක් ආවා වර්තමානයේ හටගෙන නැති වෙන ධර්මතාවයක් විතරයි තියෙන වර්තමානයක් විතරමයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. මේ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලුවේ මොකටද? මේ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලීම තුලින් තමයි නුවණක් ආවේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මෙන්න මේ ඇත්ත දැක්ක බුදුරජාණන් වහන්සේ. ලෝකයේ තුල ලෝකය කියලා කිව්වේ අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා වර්තමානයක් තියෙනවා කියලා තුන් කාලෙම ඇති මනස අපේ මනස සිහි කරගන්න. ඔහොම තැනක ඉඳලා බුදුරජාණන් වහන්සේ තනියම හොයාගත්ත අතීතය නිරුද්ධ වෙලා. අනාගතය තාම හටගෙන නැහැ. වර්තමානය විතරක් යම් ප්‍රත්‍යයකින් හටගත්ත නම් ඒ ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන දර්ශනයක් හොයාගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන ඒක තමයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් පවතින යථාභූත ස්වභාවය ඇත්ත තමයි අතීතය කියන එක මල එකක් නරුණ එකක් අනාගතය කියන එක තාම හටගත්තේ නැති එකක් වර්තමානයක් තියෙනවා නම් ඒක ඇති වෙලා ඇති වෙච්ච සෙනෙම නැති වෙන. ඒ හේතුව නැතිනො නැති වෙනවා. ඕක තමයි තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ඇත්ත. එතකොට මේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත දැනගෙන ලෝකෙට කිව්වා ලෝකෙ කිව්වේ කවුද අතීතයක් තියෙනවා ඒ කියන්නේ දැන් අපි දිහා බලන්න දැකපු අය අහපු අය ඔක්කොමලා ඉන්නවා තියෙනවා කියන තැනක නේද අපේ මනස තියෙන්නේ අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා වර්තමානයක් තියෙනවා කියන මනස තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නේ නැහැ වර්තමානයේ හටගන්න නැති වෙනවා කියලා. බර්ලා අපි කවුරු හරි අහුවොත් බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ කොහොමද කියන්නේ අතීතේ නිරුද්ධ වෙලා කියලා. එයි දැන් අපිට ඇති බවට හම්බ වෙන්නේ. කොහොමද කියන්නේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නේ නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. අන්න ඒ ටික කියන්න තියෙන සාක්ෂිය තමයි මේ ධම්මච්චිති ඥානෙ. ඔය ස්කන්ධයත් ස්කන්ධයෙන් ගැතිවීමත් නැතිවීමත් දැකීම තුලින් තමයි මේ සත්‍යානුලෝමික ඥානය ඇති උනේ. සත්‍යානුලෝමික කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච ධර්මය නිරුද්ධ වෙලා. නූපන්න ධර්මය නූපන්න. වර්තමානයේ හටගත් යමක් තියෙනවා නම් ඒ ටික නැති වෙලා කියලා බුදුරජාණන් වහන්සේ තනියම මේ ඇත්ත හොයාගත්තා. හොයාගෙන කාටද කිව්වේ? අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන තැනක මනස තියෙන අපිට. දැන් බලන්න බුදුහාමුදුරුව අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ නැහැ වර්තමානය හටගෙන නැති වෙනවා කියලා මේ කියපු දේ අපිට ඇත්තද? අපිට ඇත්තද? බුදුරජාණන් වහන්සේ යමක් ඇත්තයි කියලා දේශනා කළා නම් ඒක අද අපිට බොරු නෙමෙයිද? අපිට බොරු නෙමෙයිද? මම ඔප්පු කරලා පෙන්නනවා අද අපිට ඒක බොරු කියලා. අපි යමක් බුදුරජාණන් වහන්සේ සත්‍යයි කියලා දේශනා කළා නම් ඒක අද අපිට බොරු. අපි යමක් බොරු නම් ඒක අද අපිට ඇත්ත. බුදුහාමුදුරු දේශනා කරන අතීතේ නිරුද්ධ වෙලා කියලා. ඕගොල්ලෝගේ මනස එළඹ සිටිනවද ඒ බව? දවල් ගෙදර ඉඳලා ආවා නම් ආපු ගෙදර ඕගොල්ලන්ට තියනවද නැද්ද? අම්මලා තාත්තලා නෑදෑයෝ සහෝදරයෝ ඉන්නවද නැද්ද? එහෙනම් දැන් ඔය ඉන්නවා කියන මනස ඕගොල්ලන්ගේ ඕක ඇත්තනම් බුදුහාමුදුරු අතීතේ නිරුද්ධ වෙලා කියපේක බොරු වෙන්න ඕනේ නේ. බොරු වෙන්න ඕනේ. ඒක ඇත්තනම් මේ අපිට හම්බ වෙන මේ මනස බොරු. දෙකක් ඇත්ත වෙන්න බෑ. මම කියන මේ බොහොම වටිනා කරුණක් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් අතීතේ නිරුද්ධ වෙලා කියලා ඒක ඇත්තනම් අපිට දැන් තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන දේ බොරු වෙන්න ඕනේ. එහෙනම් අපිට කෙලින්ම දන්න මේ ටික තමයි අපි ගාව තියෙන බොරුව, මිත්‍යාව කියන එක. කෙලිම අහුවෙනවා. අද අපි ඇත්තයි කියන එක ඇත්තනම් බුදුහාමුදුරු දේශනා කරපු එක බොරු වෙනවා. මේ ලෝකෙට වෙලා තියෙන්නේ ඒකයි ලෝකයා කියන දේ ඇත්තනම් ලෝකෝත්තර දේ බොරු. ලෝකෝත්තරයි කියපු දේ ඇත්තනම් ලෝකේ දේ බොරු. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ කියන මේ වචනේ ඇත්තනම් අද අපිට හම්බ වෙන ටික නෙමෙයිද මිත්‍යා දෘෂ්ටිය? බොරුව? ඒ කියන්නේ අපේ ජීවිතය නෙමෙයිද මිත්‍යා දෘෂ්ටිය එනවා. අපි හිතාගෙන ඉන්නේ මේ ඇත්ත බොරුව කියන එක දන්නේ බොරුව ඇතුලේ ඇත්තක් හදාගෙන අපි ඉන්නේ ඒ හින්දා අපිට බොරුව මොකද්ද කියන එක තේරෙන්නේ නැත්තේ දැන් හොඳට බලන්න අතීතයේ නිරුද්ධ වෙලා කියන එක සාත් වුණොත් මේ මොහොතේ මේ ඇහැට පේන අරමුණ ඇරෙන්න ඕගොල්ලන්ට තියෙන්න ඕනේ අනිමිත්ත බවක්මයි ශුන්්‍යත බවක්මයි මනසට එළඹ තියෙන්න ඕනේ ඒිට මෙහා දැකපු අහපු දැනුණු සැවැන්දරා මුලක් තරම් හරි රූපයක් හෝ වේදනා සංඥා සංකාර විඥානයක් ගැන අත්දැකීමක් තියෙයි නම් ඇති දෙයක් හැටියට තිබුණු දෙයක් හැටියට අත්දැකීමක් තියෙන ඒ ටික ඇත්තනම් අර සත්‍ය බොරු වෙනවා. ඒ සත්‍ය ඇත්තනම් මේ තියෙනවා කියන සැබැන්න මුලක් තරම් එකක් හරි තියෙනවනේ ඒකත් බොරුව. ඒකෙන්ද නිදිය යුතුයි අපි කියන දැනකට මනස එන්න ඕනේ. තේරෙනවද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකෙන් එතරට ගිහිල්ලා ගියේකේ වාසිය ලැබුණේ මොකද්ද ලැබුණු අන්තිමට යථාභූත ඥානය අතීත ධර්මය නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනකට ධහම හොයාගත්තා සත්‍ය හොයාගත්තා ඔයා හොයාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණී සත්‍ය අවබෝධ කරගන්න දැන් කාටද සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ මේ සත්‍ය තුල මනස නැති කෙනාට දැකපහපු අය ඉන්නවා. ඒ කියන්නේ අතීතයේ තියෙනවා. අනාගතයේ තියෙනවා. වර්තමානයේ තියෙනවා කියන මනස තියෙන කෙනාටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය අවබෝධ කරගන්න එක. සත්‍ය කියන්නේ මොකද්ද? නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙලා, ක්ෂය වෙච්ච දේ ක්ෂය වෙලා, වැය වෙච්ච දේ වැය වෙලා. නූපන්න දේ නොහටගත් දේ නූපන්න නොහටගත්තා. වර්තමානයක් තියෙනවා නම් වර්තමානය හටගෙන නැති වෙනවා. මේක ඇත්ත. මේ ඇත්ත අවබෝධ කරගන්න කිව්වා. සත්‍ය අවබෝධ කරගන්න කිව්වා. කාට සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ? කාටද කිව්වේ සත්‍ය අවබෝධ කරගන්න කියලා? මේ වගේ තැනක මනස නැති කෙනෙකුටම කියන්න වෙනවනේ මිසක මේක අවබෝධ කරගන්න කියලා මේ වගේ තැනක මනස තියෙන කෙනෙකුට කියනවද නෑ එහෙනම් අපිට හොඳ උත්තරයක් ලැබෙනවා. අපි සත්‍ය අවබෝධ කරන්න සත්‍ය අවබෝධ කරන්න කියලා මොනවා හරි දෙයක් කරනවා. අපි අවබෝධ කරගන්න ඕනේ සත්‍ය මොකද්ද කියන එක ඉස්සලා බලන්න. අපි ඒක දන්නේ නැහැ. සිල් රකින්නවා අපි මොකද මේ සත්‍ය අවබෝධ කරගන්න. භාවනා කරනවා සමාධි වඩනවා මම ඒව වැරදි හෝ එපා කියන එක නෙමෙයි. යමක් කරනවා නම් කරන දේ කරන්නේ මොකටද කියන දැනුමේ ඉඳලා කරන්න. දැකීමකින් කරන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන පාරක්නේ පාර තියෙන යන්නනේ. ඇස් තියෙන අයනේ. නේද? ඇස් පේන්නේ නැති කෙනෙක් වෙනවා නම් ඒ තියෙන කෙනෙකුගේ උපකාරයෙම වෙන්න වෙනවා. නේද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීම දුර්ලභ වුණේ මොකද්ද? අතීතයේත් ඇති බවට සිහි කරගන්න මේ දහම චුත්තකත් අහපු නැති කාලේ තිබුණු අපේ මනස හීනකින්වත් අපිට හිතෙයිද සාත්වේද බලන්නවත් හිතෙයිද අතීතේ නිරුද්ධ වෙච්ච බවක් පෙනෙයිද හීනකින්වත් හීනෙන්වත් නෑ අනාගතයේ නූපන්න බව තියෙනවද අපිට අපිට අනාගතයේ තියෙන බව නෙමෙයිද දැන් තියෙන්නේ කියන්නේ ඕගොල්ලන්ට තව ටිකකින් යන්න තියෙන gedara දැම්මම හැදිලා නැද්ද gedara තියෙනව නෙමෙයිද කියනවා. තව ටිකකින් මේ කොහොවල හන්දියට යන්න බෑද ගිහින් එන්න බෑද හන්දියට? ඔය කොහොවල හන්දිය හන්දියේ තාම නොහටගත්තු ස්වභාවය ඔයගලන්ට තියෙනවද? නැන්නේ කොහොවල හන්දිය කියලා එකක් තියෙනවා කියන එක නෙවෙයි තියෙන්නේ. එහෙනම් අතී අනාගතයේ ඇති බව තියෙනවා මිසක නූපන්න බවක්ද තියෙන්නේ? මම කතා කරන දේ ගැඹුරු වෙන්න පුළුවන් අපි ක්‍රමානුකූලව එමු එතෙන්ට මම මේ දැන් අහන්නේ මේ මේ කාරණා ටික තේරුම් කරගන්න. එතකොට පිළිගන්න පුළුවන්ද අපේ මනස අතීත ධර්මියොත් ඇති බවට වර්තමාන ධර්මියොත් ඇති බවට අනාගත ධර්මියොත් ඇති බවටයි පවතින්නේ. ඒක පිළිගන්න පුළුවන් නේ. ඔන්න ඔය තුන් කාලයකට තමයි ලෝකය කියලා කියන්නේ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් තිබුණොත් තමයි ලෝකය කියලා පනවන්න පුළුවන්. එහෙම නැති තැනක ලෝකයක් පනවන්න පුළුවන්ද? දැන් මේ මොහොත වෙනකොට ඔගොල්ලෝ මේ දකින්න දෙයට අමතරව සිහි කරගන්න කිසිම දෙයක් නැතිනොත් ඕගලන්ට ඕගලන්ගේ නෑදෑයෝ ගාවට යන්න පුළුවන්ද? ගෙවල් වලට යන්න පුළුවන්ද? ඒ කියන්නේ කාම භූමිය මට්ටමක්වත් පවත්වන්න පුළුවන්ද? දැන් ඉතින් ශුන්‍ය බවක් නම් තියෙන්නේ. මේ මං අද ඉන්න මනසට පරස්පර වෙන්න පුළුවන්. මම මේ අහන්නේ යථා ස්වභාවය ගැන. අපිට දැන් අපේ දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් ඉන්නවා කියන තැනකින් නේද එහෙම හැඟීමක් තියෙන නිසා නේද ආපහු ඒ තැන් වලට යන්න පුළුවන් ලෝකික පැවැත්ම පවත්වන්න පුළුවන් වෙලා තියෙන ඒ හින්දානේ ඔය හින්දා නෙමෙයිද අපිට අඬන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඉන්න දරුවා නැති වෙච්ච හින්දා නෙමෙයිද අපිට අඬන්න පුළුවන්කම තියෙන්නේ. ඉන්න ගේ අපි මෙතන හිටියට ගේ එහෙ තියලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ආරංචියක් එනවා. විශාල සුලිදුනක් ආව ගේ ඔක්කොම කඩාගෙන ගියා. දැන් දුක් දුම්නසෙන් නැති වෙයිද? දුකට හේතු ටික ඒ වටේ බිම තියාගෙන මේ ඉඳගෙන ඉන්නේ අපි නිකන් එහෙම නෙමෙයි. තම ඒක <laughs> ඵලයක් බවට පත් උනේ නැති එක වෙන්න පුළුවන්. එතකොට මම මතක් කරන්නේ ලෝකය කියන එක හොඳට තේරුම් කරගන්න. අතීතය වර්තමානයේ අනාගතය කියන තුන් කාලයක් එකට බැඳුනොත් විතරයි මම ඉන්නවා අනිත් අය ඉන්නවා සත්වයේ පුද්ගලයේ ඉන්නවා කියලා මේ පැවැත්මක් පවත්වන්න පුළුවන්. අතීතේ නිරුද්ධ වෙච්ච තැනක අනාගතයේ නොහටගත් තැනක වර්තමානයක් පනවන්න බෑ. එතන ධර්මතාවයක් වෙයි හේතු නිසා හටගත්ත දේ හේතු නැතිව නැති වෙනවා කියලා ඒ સિદ્ધාන්තය තුල ලෝකයක් පනවන්න පුළුවන්ද? බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධයක් කළා ලෝකෝත්තර ඥාන දර්ශනයක් ලබා ගත්තා. ලෝකෝත්තර කියලා කිව්වේ ලෝකයට අයිති නැති ඥාන දර්ශන. මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච බව ලෝකෙට අයිති දෙයක්ද? අයිති නෑ. හීනෙන්වත් අයිති නෑ. ලෝකේ කියනකොට අපි සමස්තයක් වශයෙන් හිතන්න එපා. අපි කෙනා කෙනාගේ මනස සිහි කරගන්න. දහමක්වත් නොදන්න කාලේ මේ වචන ටිකවත් ඇහුම් නැති කාලේ හීනකින්වත් දැකපු දේ ඉවරයි කියන එකක් හිතෙන්නේවත් නැහැ, හිතුනේවත් නැහනේ. අද කියලා දීලත් කියන්නේ නැති එකේ <laughs> කියලා නොදී හිතනවා කියන එක පුදුමයක් නෑ. එහෙම එහෙම වුණොත් කෙලින්ම සම්මා සම්බුද්දයි. <laughs> ලේසි නෑ මේ වැඩේ. කියන්නේ තනියම හිතුණොත් එතකොට අනාගතය ඒ කියන්නේ දැන් අපිට නුවණක් තිබුණද අහවල් අහවල් තැන් වලට ඒ කියන්නේ කොහටවත් යන්න බෑ. ගියොත් හට ගන්නවා මිසක එහෙම දේවල් තියෙනව නෙමෙයි කියන තැනක අපේ මනස තිබුණද? නෑ. යන්න ඉස්සෙල්ලම කොළඹ යනවා කියලා, ගාල්ල යනවා කියලා, අනුරාධපුර යනවා කියලා යනවා මිසක අපි ගියහම කොළඹ හම්බුවේ දැන් එහෙම එකක් නෑ. කියන තැනක අපේ නුවණ එනවා කියන එකක් වුණොත් තමයි පුදුමේ. නේද? එතකොට ඔන්න ඔය තැන මනස තියෙන මනස ওই මනසින් කටයුතු කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සත්‍ය අවබෝධ කරගන්න. ඔන්න දැන් අපිට බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සත්‍ය කියලා පෙන්වුවාමයි තේරුනේ මෙච්චර කල් අපි ඉඳලා තින්නේ මුලාවක නේද නින්දක නේද අවිද්‍යාව නැමැති නින්දෙන් අපි නිදි අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන්ම ඉපදිලා අවිද්‍යාව තුලම ජීවත් වෙලා අවිද්‍යාව තුලම මිය යන ලෝකෙට අවිද්‍යාව අහුවෙන්නේ නැහැ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය තුලම ජීවත් වෙලා ඉපදිලා තුන් කාලය තුලම ජීවත් වෙලා තුන් කාලය තුලම මිය යන කෙනෙකුට තුන් කාලෙන් එපිට යමක් හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් නිදාගෙනම ඉන්නකොට නිදි බව දන්නවද? නෑ නැගිට්ටොත් තමයි නිදි බව දන්නේ නේ. නිදාගෙන හිටියා කියලා එක දන්නේ. නිදාගෙන මම නම් ඉන්නේ. නිදි බව දන්නේ. මම අර කියන්නේ අපි ඉපදෙනකොටම මේක උපමාවක් ඈ. ඉපදෙනකොටම අපි ඇහි මේ අලුනවා කියමුකෝ නැත්නම් රතු පාට කණ්ණාඩියක් දානවා කියමුකෝ අපිට අහුවෙන්නේ නැහැ ගලවන්න බැරි විදිහට කාචයක් වගේ එකක් දාන රතු පාට උපදින උපදින උපදින කෙනාට දැන් ඇත්තටම මේ ලෝකේ පාට පාටයි කොළ පාට නිල් පාට කහ පාට තියෙනවා නමුත් දැන් ඉපදුණු දවසේ ඉඳලම අපිට දැන් මේ රතු පාට කාචි දාගෙන නම් උපන්නේ දැන් රතු පාටනේ පේන්නේ රතු පාට පේන බවින් ජීවත් වෙන්නේ රතු පාට පේනවා කියන මට්ටමෙන්මයි මැරෙන්නේ අපි කවදාවත් පාට පාට බව දකින්නවද? නැහැ. ඊට පස්සේ අපි වගේම උපදින අනිත් කෙනත් ওই වගේ රතු පාට හින්දා බොරුව ඇතුලේ කවුරුත් සමාන නිසා ප්‍රශ්නකුත් නැහැ නේද? දැන් අනිත් කෙනත් රතු පාට නම් දකින්නේ මාත් රතු පාට නම් දකින්නේ කිසි ගැටලුවක් තියනවද? ප්‍රශ්නයක් නැහැ. ඔය අතර කවුරු හරි කෙනෙක් තනියම ඔය වගේ රතු පාට කොළ අලෝලා ඉපදින ලෝකයේ අතරින් කිසි කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතුව තනියම මේ මේ පේන පාට විතරමද තියෙන්නේ වෙන පාටක් නැද්ද? නැති වෙන්න බෑ තියෙන්න ඕනෙමයි කියලා තනියම උපකල්පනය කළා එහෙනම් ඒ තියෙනවා නම් ඒක නොපෙනෙන්නේ මේ දෝෂයක් නිසාමයි කියලා අතපත ගානකොට මේ සිවිය ගලවලා එහෙම ගියොත් හැබෑවටම පාට පාට බව දැක්කොත් ඈ ඒක පුදුමයක් එහෙම නෙමෙයිද පුදුමයි ඊට පස්සේ සතු පාටට පේන ලෝකෙට කියනවා මේ ලෝකෙ පාට පාටයි. ඒ බව අවබෝධ කරගන්න. ඒ ඒ ඒ තැනට ගන්න කියලා කිව්වොත් අපිට ඒක පිළිගන්න පුළුවන්ද අපිට? බෑ. අපිට ටිකක් සැකයක් තියෙනවා නම් අපිට පිළිගන්න බැරුණාට අපේ වැඩිහිටි කෙනෙක් ගාවට යනවා අපි. අපි රතු පාට ඒව අලෝපුව අය අතරින් සම්භාව්‍ය තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙයා උගතෙක් පඬිතෙක් කියලා එතෙන්ට යනවා. අහවල් කෙනා කියනවා මේ ලෝකේ පාට පාටයි කියලා. දැන් එයත් හොඳට මතක තියාගන්න අපි ඒ පඬිතයි දක්ෂයි කියපු කෙනත් ඉපදලා තින්නේ මෙහෙමමයි. වත පාට අලුල්ලමයි. එයා ගාවට ගිහලා අරයා කියනවා ලෝකේ පාට පාටයි කියලා ඇත්තද? දැන් අරයා උත්තර දෙන මොන බොරුද මේ රතු පාටයිනේ. ඇයි? එයාගේ පැවැත්මත් මේ විදිහමයි. නේද? එතකොට අන්තිමට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔතින්දි තමයි ශ්‍රද්ධාව කියන එක ඕනේ. ඔය අතරෙදි සමහර අය ශ්‍රද්ධාව ඇති කරගන්න. ශ්‍රද්ධාව කියන්නේ එහෙනම් සමහරට ඇත්තක් වෙන්නත් පුළුවන් මේ කියන එක. අපි කෝකටද කළා බලමුකෝ. පාට පාටවල කළා බලමුකෝ කියලා මේ සිවිය ගලවන්න යත් උත්සාහවත් වුණොත් එයාටත් වෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ සිවිය වගේ තමයි උපදිනකොටම අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට තියෙන අත්දැකීමෙම ඉපදුනේ. ওই අත්දැකීම තියෙන ලෝකිකයි ජීවත් වෙන්නේ අපි. අපි මොනවා හරි දෙයක් දුක නැති කරන්න කියලා අහන්න යන්නේ කවදාවටද? ඔය ටිකේ තැනකම තියෙන කෙනාටයි. එතනින්මයි යන්නේ නෑ දැන් මෙහෙම කරන්න දැන් මෙහෙම කරන්න දැන් සිල් රකින්න මෙහෙමයි මම ඔක්කොටම අනේ දෝෂයක් නම් කියනව නෙමෙයි මේ පවතින පැවැත්ම විස්තර කරගන්න මම කියන්නේ. ඊට පස්සේ නමුත් බුදුරජාණන් වහන්සේ හොයාගත්තා මේක නෙමෙයි වෙන්නට ඕනේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධයක් කරගත්තා. යථාභූත ඥාන දර්ශනයක් පහළ වුණා. මොකද යථාභූත ඥාන දර්ශනය? තථාගතයන් වහන්සේ ඇති කල්ලෙත් නැති කල්ලෙත් පවතින ඇත්ත මොකද්ද? අතීතයේ කියන එක නිරුද්ධ වෙච්ච දෙයක්. අනාගතය කියන එක ඉපදිලා නැහැ. ඕක තමයි ඇත්තම ඇත්ත. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් ලෝකේ නැතත් පවතින ඇත්ත. වර්තමානයේක හටගත දෙයක් තියෙනව නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ යමක්වත් කිව්වේ නැහැ. මේ සංකත ධාතුවේ මේ ලෝකේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒ සත්‍ය ලෝකෙට කිව්වා. ලෝකෙට කිව්වේ. හොඳට මතක තියාගන්න. මේ ටික ලෝකෙට අයිති නැති නිසායි ලෝකයට ඒ ටික කිව්වේ. ලෝකෙට කියලා කිව්වේ කොතනද ලෝකෙ කිව්වේ? අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් ඇති බවට මනස තියෙන ලෝකෙට කිව්වා සත්‍ය අවබෝධ කරගන්න. ඕගොල්ලන්ට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් එන්නේ ඔය මනස නිසායි. දැන් හොඳට බලන්න මේ තුන් කාලයක්ම තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන අපේ මානසික මට්ටමට නෙමෙයිද දුක තියෙන්නේ? තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්න මේ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දොමන සුපායාස අනිරුද්ධන්ති මේ ඔක්කොම නිවෙන තැනක් තියෙනවා. අතීතේ නිරුද්ධ වෙච්ච අනාගතේ ඉපදිලා නැති වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මෙන්න මේ දර්ශනයට මනස ගන්න පුළුවන් නම් කෙනෙකුගේ එයාට ජරා මරණ ශෝක පරිද දුක් දොමන හිතින්නේ ඔන්න බුදුරජාණන් වහන්සේට ওই සත්‍ය අනුලෝමික ඥානය ඇති වුණාට පස්සේ ඒකම උපන්න මාර්ග ඥානය. මාර්ග ඥානය කියන්නේ දැන් සත්‍ය ඥානය ආවා ඊට පස්සේ ආවා කෘත්‍ය ඥානය එවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකර යථාභූත ඥාන දර්ශන සවිසුද්ධං හොස් කියලා මාතෘකා කළේ දැන් සත්‍ය ඥානය පහළ වුණා සත්‍ය ඥානෙට හම්බුනේ මොකද්ද ඒ කියන්නේ යථාභූත ස්වභාවය දකිනකොටම ඒක මතක් වුණා දැක්ක දුක කියන එක කොහෙද තියෙන්නේ කියලා. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගන්න නැති වෙනවා කියලා මේ යථාභූත ස්වභාවය දකිනකොටම තේරුණා දුක කියන එක තියෙන්නේ බාහිර නම් නෙමෙයි. ඇයි? මේ තුන් කාලෙම ඇති මනසට නෙමෙයි දුක ලැබිලා තියෙන්නේ. අපිට අද අපේ ආශ්‍රය නිසා බාහිර අය නිසා දුක් සැප විඳිනවා කියලා අපේ මනසක් තියෙන්න පුළුවන්. නමුත් අපි හොඳට දන්නවා ඔගොල්ලෝ හොඳට අහලා තියෙනවා මේ චතුරාර්ය සත්‍ය මේ ශාසනේ විතරයි තියෙන්නේ කියලානේ. මේ ශාසනයෙන් බැහැර චතුරාර්ය සත්‍ය තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් හිතන්න ওই චතුරාර්ය සත්‍ය කියපු එක මේ ලෝකේ කෙනෙකුට නම් අයිති සිද්ධියක් නෙමෙයි. ඇයි? දැන් ලෝකේ ඉන්න කෙනෙක් දුක ගැන දන්නේ අපි මේ මේ පේන හැම බලලා මේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා මේ ටික. චතුරාර්ය සත්‍ය දන්න කෙනා සත්‍ය අවබෝධ කරගත්ත කෙනා දුක්ඛ සත්‍ය දන්නේ කොහොමද? යථාභූත ඥාන දර්ශනේ තියෙන අයට. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්න වර්තමානයේ හටගෙන නැති වෙනවා නම් මේ තුන් කාලෙම එකට ඈඳලා ගන්න මනස තුලින් නේද අපිට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ලැබෙන්නේ. අපි තාම දක්ෂ නැති නිසා වෙන්න පුළුවන් මෙහෙ දකිද්දිත් දුක කියන එක මෙහෙ ස්පර්ශ වෙන්නේ අපිට. මම ඒකට නිකන් රළු මේ රළු අදහසක් කියමු අපි කියමු අපේ ඥාතිවරයෙක් මැරිලා කියන්නකො. දැන් මේ මැරිලා කියන තැන තියෙන ලෑලි පෙට්ටියටද මරණය කියන්නේ. ඒක ලෑලි ටිකනේ. එතකොට ඒ රූපේ තියෙන හැමද මස්ද ලේද නහරද ඇටද ඇට මිදුළු මොකද්ද මරණය කියන්නේ? දැන් අපි අයියෝ මලා මැරිලා අම්මෝ කියලා කෑ ගහලා අඬනවා නම් අපි බාහිර බලාගෙන අඬන මරණය කොහෙද තියෙන්නේ? මේ අහවලා මැරිලා නේද කියන මරණ සංඥාවක් අපි උපදවගෙන යඬලා තියෙන. අපි නොදන්නව උනාට. ඉතින් ඒකෙදි එච්චර ඕනේ. එතෙන්දී මේ තුන් කාලය අනුව ගිය මනසයි දුක කියලා taggal දුක්ඛේ ඥානම් පහළ වෙන මේ පංච උපාදානස්කන්ධය නේද දුක කියන එක. හොඳට දුක්ඛ සත්‍ය ගැන දුකේ ඊට සමුදය සත්‍ය ගැන taggal නුවණ එනවා. ඒ කියන්නේ අතීතයේ ඇති බවට අනාගතය ඇති බවට වර්තමානය ඇති බවට සිහි කරන මේ පැවැත්ම තුල තමයි දුක තියෙන්නේ. එකපාරක් සිහි කළා ඒ අරමුණ ඉවරුනොත් අපිට අතීත අනාගත දෙක ඇති බව එළඹ තියෙනවද? නැහැ. තණ්හාව නිසා නැවත නැවත ඒ දේවල් අරමුණු උපදින නිසායි මේ දුක ආපහු හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ තේම මතක් කරන එක. පංච උපාදානස්කන්ධේ තුන් කාලයේම ඇති බවට හම්බ වෙන tikai දුක. ඒ හම්බ වෙන දේ තුල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි තණ්හාවෙන් ඒ අරමුණු නැව අතීතයේ ඇති තියෙන දේවල් දැකපු දේවල් කිය නැවත නැවත සිහි කරන බව හින්දාම අතීතයේ නිරෝධයට යන්නේ අපිට. මෙහෙම මෙහෙම දේවල් කරන්න ඕනේ කියන්න ඕනේ කියලා තණ්හාවෙන් හිතන බව හින්දාම අනාගතයේ හිස් බව පේන්නේ අපිට. තණ්හාවමයි දුකට හේතුව. මේ මේ තුන් කාලය කියන එක පවත්වන්නේ තණ්හාවකින්මයි. අතීතයේ නිරුද්ධ වෙච්ච බව පේන්න නොදී එතන හිස්තැනක් තියන්න ඉඩ නොදී අනාගතේ නොහටගත් බව පෙන්වන්න ඉඩ නොදී හිස්තැනක් තියන්න ඉඩ නොදී මේ දෙපැත්ත පුරවනමින් නැවත නැවත අරමුණු පහළ වෙන්නේ තණ්හාව නිසායි මෙහෙම කරන්න ඕනේ මෙහෙම කන්න ඕනේ අර දේ ගන්න ඕනේ අර විදියට හොයන්න ඕනේ දරුවට මෙහෙම කරන්න ඕනේ කියලා හැම දෙයක් ගානෙන් බලන තණ්හාව කියන එක දිවිල නැද්ද කියලා. ඒකයි දුකට හේතුව තණ්හාව. මේ දුක ඒ දුක නැවත නැවත පවතින තණ්හාව නිසායි. තණ්හාව නැතිනොත් දුක නැහැ. මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා මේ අරමුණු උපදින ගතිය නැති වුණොත් ඉබේමයි අතීතේ නිරුද්ධ වෙච්ච බව අපිට තියෙන්නේ. අනාගතේ නොහටගත්ත බව තියෙන්නේ. මේ දුක කියන එක යෙදෙන්නේ නැත්තේ. මේ සත්‍ය ඥානය පහළ වුණොත් ඒ එක්කම වෙන මාර්ග ඥානය, දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන. දැන් මේ ටික ඔක්කොම දකින්නේ Tamange මනසේ. දැන් ඒකයි මේ චතුරාර්ය සත්‍ය මේ ශාසනයෙන් බැහැරට එහෙම අයිති නෑ කියලා කිව්වේ දැන් මේ ටික ඔක්කොම දකිනවා තමා තුළම ඒකයි බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස කියලා සූත්‍රය තියෙන සූත්‍රයේ දේශනා කළා ඉමස්මින් ව්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. මහණෙනි මේ සංඥා සහිත මනස සහිත බඹයක් වමන ශරීරය තුලම මම දුකද පනවමි. දුකේ ඇතිවීමද පනවමි. දුකේ නැතිවීමද පනවමි. දුක නැති කරන මාර්ගයද පනවමි. කියලා බුදුරජාණන් වහන්සේ කලම දේශනා කළා. ඔන්න ඒ ටික පහළ වෙනවා එතකොට ඉබේම මාර්ග ඥානේ මේ ටික ඒ කියන්නේ ඒ ධම්මට්ටි ඥානය ඇති වුනහම සත්‍ය ඥානය ඇති වුනහම මාර්ග ඥානයේ දුක දුක ඇතිවීම නැතිවීම පංච උපාදානස්කන්ධ දුකත් දුකට හේතුව තණ්හාව කියලා එකත් ඒ කියන්නේ අර දුකේ අඩුතනක් පුරවන්න නොදී පෙන්වන ගතිය. ඒ තණ්හාව නැති වුණොත් මේ දුක නිරුද්ධ වෙනවා කියලා. දුක කියනකොට මේ තුන් කාලයක් හම්බ වෙන මනසෙන් මිදෙනවා. අය මරණයෙන් පස්සේ නෙමෙයි. තුන් කාලයක් හම්බ වෙන මනසෙන් මිදෙනවා තණ්හාව නැති වුණොත් ඊට පස්සේ පෙන්නවා ඒ තැනට මනස ගන්න ප්‍රතිපදාවක් පෙන්වන බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා මේ සීලයක පිහිටලා සමාධි වඩමින් මෙන්න මේ විදිහට නුවණින් බලන්ඩ කියලා දර්ශනයක් වෙනවා. ඔන්න ඒ ටිකට කිව්ව සත්‍ය ඥානය කියලා. දැන් අර යථාභූත ස්වභාවය දැක්කහම දෙකීමත් එකම චතුරාර්ය සත්‍ය පහළ වෙනවා. මාර්ග ඥානය එනවා. ඊට පස්සේ ඔන්න දැන් එයාට එනවා කෘත්‍ය ඥානය කියලා කොටසක්. එහෙනම් දැන් සීලයක පිහිටල සමාධි වඩමින් මේ විදිහට බලන්න ඕනේ. ඒ කියන්නේ මාර්ගය වඩන්න ඕනේ. මාර්ගය වඩන්න ඕනේ. නිරෝධය සාත් කරන්න ඕනේ. මොකද්ද නිරෝධය කියලා කිව්වේ? නිවන කියලා කිව්වේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච බව නූපන්න දේ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ බව සාත් කරගන්න. නූපන්න දේ නූපන්න බව සාත් කරගන්න. වර්තමානයේ හටගෙන නැති වෙන තැනක් තියෙනවා නම් වර්තමානයේක හටගෙන නැති වෙන ධර්මයක් තියෙනවා නම් ඒ බව සාත් කරගන්න. අතීතං ඒකෝවන්තෝ අනාගතං ဒ ුතියවන්තෝ පච්චුප්පන්න මජ්ජේ අතීතයේ අන්තය කෙනෙකුට අහු වෙනවා නම් එයා අන්තෙක ඉන්නේ. අනාගත අන්තය කෙනෙකුට අහු වෙනවා නම් අනාගතය ඇති කියලා අහු වෙනවා ඒකත් අන්තෙක ඉන්නේ. යමෙකුගේ මනස තුල අතීතාන්තයත් අතහැරිලා නම් අනාගත අන්තයත් අතහැරලා වර්තමානයක් තියෙනවනේ. හැබැයි නිකන් නෙමෙයි. මජ්ජේ මන්තා නලිප්පති. මැද තැවරිලා නැත්තම්. මැදද නිකන් තියෙන්න බෑ. මේ පටිච්ච සම්පන්නයි නේද කියන නුවණ තියෙනවනේ. මෙන්න මෙතන කියනවා මජ්ජේ මැද මෙන්න මධ්‍යම ප්‍රතිපදාව ඉන්න. මෙතන හුරු වෙනවනම් මැදක ඉන්නවා. මෙතන හුරු කරනවනම්. එතකොට Nirodhe සාත් කරන්න. Nirodhe සාත් කරනවා කියලා කිව්වේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච බව අනාගතේ නොහටගත් බව වර්තමානයේ හටගෙන නැති රහතන් වහන්සේ කියන්නේ උතන. නිරෝධය සාත් කළ රහතන් වහන්සේ සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් විතරයි තියෙන්නේ අතීතයෙන් නිරුද්ධ වෙලා ඒ මනසේ. අනාගතයේ හටගෙන නැහැ තව ප්‍රශ්න නැහැ ඒව. වර්තමානයේක හටගෙන නැති වෙනවා කියන දර්ශනයකින් ස්කන්ධයන්ගේ පැවැත්මක් විතරක් වෙනවා. හැබැයි වර්තමානයේක හටගෙන නැති වෙන ටිකද නිරුද්ධ වෙන තැනක් එනවා. එදාට කියනවා අනුපදිශේෂ නිර්වාණය කියලා. නමුත් මෙතෙන්ට එනකොට ඒ මනසේ අඬන්න විලාප දෙන්න දේවල් එහෙම ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. සූපදිශේෂ කියන තැනට. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ සත්‍ය අවබෝධ කළා. සත්‍ය කියලා කියේ මොකද්ද? අතීත නිරුද්ධ වෙච්ච අනාගත නොහටගත්ත වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ඇත්ත. ওই ඇත්ත අදාපිට බොරු. ඔය ඇත්ත සාත් කරගත්ත කෙනා තමයි රහතන් වහන්සේ. සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ අපි සත්‍ය අවබෝධ කරගන්න කියලා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. නැත්නම් ඉතින් අපි මොන හරි දෙයක් කරනවා මිසක මොකද්ද කළ යුත්තේ කියන දැනුමට එන්නේ නැහැ. එතකොට තණ්හාව ප්‍රහිණ කළ යුතුයි දුක පිරිසිඳ දත යුතුයි. දුක පිරිසිඳ දකිනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් හැටියට පංච උපාදානස්කන්ධයේ දුක්ඛ ස්වභාවය පිළිසිඳ දැක්කොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් Nirodhe ඉබේමයි සාත් වෙන්නේ. මම මතක් කළා පංච උපා තුන් කාලෙම ඇති බවට හම්බ වෙන මනස දුකක් හැටියට කෙනෙකුට දැක්කොත් මේ තියෙනවා ඉන්නවා තියෙනවා ඉන්නවා කියලා සිහි කරන ගතිය නැති වෙනවා. එහෙම නැති වුණොත් ඉබේමයි නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙලා. මොකද සත්‍ය ගණ්ඩ දෙයක් නැහැ. අතීතේ නිරුද්ධ වෙච්ච බව ගණ්ඩ පුළුවන්ද අපිට? එහෙම ගණ්ඩ දෙයක් තියෙනවද? අනාගතේ නොහටගත් බව ගණ්ඩ පුළුවන්ද අපිට? ගණ්ඩ දෙයක් තියෙනවද අපිට? දැන් සාත් වෙන්න යෝනේ. මේ ටික නිරෝධි සාත් කළ යුත්තක්. මිසක වැඩි යුත්තක්වත් ප්‍රහාණය කළ යුත්තක්වත් මේ පිරිසිදු දත යුත්තක්වත් එහෙම නෙමෙයි. මේ ටික සාත් වෙන්න ඕනේ ටිකක්. මේ මේ කිය මම මේ කතා කරන ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න උත්සාහවත් වුණොත් මේ ජීවිතේ නිවන් නොදැක්කොත් තමයි පුදුම කියලා හිතේ ඕගොල්ලෝ කටයුතුත් කළා නිවන් දකින්න බැරි වුණොත් මේ පුදුමයි නිවන් දකින්න කෙනෙක් මෙහෙම එකක් නේද කියන කාරණාව තේරුම් යනවා අපිට මේ ධහම තේරුම් ගත්ත කෙනෙකුට මේ මේ වගේ ඇත්තක් තියෙනවා ඔය ඇත්තට කෙනෙකුත් ඇත්ත සාත් කරගන්න යනවනම් ඔය ඇත්ත සාත් නොවුනොත් තමයි පුදුමයි කියන තැනකට එයි. අද අපිට හිතෙන්නේ නිවන් දකින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ, බැයිද දන්නේ නැහැ කියලානේ. ඒක නම් ඇත්ත මොකද අපි ගාව නිවන කියලා තියෙන්නේ මනකල්පිත එකක්. එක්ක හිස් බවක් නැතිනම් ශුන්‍ය ස්වභාවයක් කියලා ඒ ගැනත් අපිට එක එක සංකල්පනා තියෙනවා. එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහම බලන්න. ධහම දිහා. එතකොට අපිට තේරෙයි ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්න කියලා අපි යන්නේ අපි සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගෙන තියෙන්න ඕනේ. ඒක අපිට දැනගන්න බැරි හින්දා ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සත්‍ය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන තෙන්ව උඹලා ඉන්නේ බොරුවක කියලා. අපිට අපිව ඇත්තයි කියලා අදහනවා නම් බුදුහාමුදුරන්ගේ වචනේ ඕනේ බුදුහාමුදුර ඇත්තයි කියලා අදහනවා නම් අපිට අපේ පැවැත්ම අතහරින්න වෙනවා. ශ්‍රද්ධාව ඕන වෙන්නේ ඒ නිසා. බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන දේශනා කළා අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. එහෙනම් කතා දෙකක් නැහැ මෙච්චර ඉන්නවා තියනවා කියලා තැනකින් හම්බුනොත් අපිටම වැරදිලා මිසක බුදුහාමුදුරන් කියන වචනේ වරදින්නේ නැහැ කියන තැනක ඇදහිීමට අපිට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම ආපු කෙනාට ඊට පස්සේ කෘත්‍ය ඥානයක් හම්බ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය පෙන්නලා ඊට පස්සේ කෘත්‍ය ටිකට දැන් හොඳට බලන්න මෙන්න මේ ටික අතීතේ නිරුද්ධ වෙලා නම් ඇත්ත අනාගතේ ඉපදෙලා නැත්තම් ඇත්ත වර්තමානයේ හටගෙන නැති වෙන බව නම් ඇත්ත දැන් මේකෙන් අතීත අනාගත වර්තමාන කියලා හම්බ වෙන මනස බොරු වෙන්න ඕනේනේ මේ දෙකෙන් එකක් තියෙන තැනක අනිත් එක නැහැනේ ඒක පිළිගන්න පුළුවන් නේද දෙකම එකවර තියෙනවද නැහැ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ඇත්ත අපේ ජීවිතය කරගන්න නම් අපිට මකණ්ඩ වෙනව නේද ඉවත් වෙන්න වෙනව නේද අයින් කරන්න වෙනව නේද තුන් කාලයක්ම තියනවා ඉන්නවා කියන ලැබෙන මානසික මට්ටම. ওই මානසික මට්ටම තියාගෙන අර සත්‍යය තුල ඉන්න පුළුවන් අපිට. එහෙම එකක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පැනෙව්වේ සත්‍ය අවබෝධ කරන්න කියලා මේ තියෙන අපි ගාව තියෙන ටික හාරලා අයින් කරන්න ප්‍රතිපදාවක් වෙන්නේ. මේ ටික හාරලා අයින් කරපු දවසට සත්‍ය අවබෝධ වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. සත්‍ය තුල මනස පිහිටලා තියෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. මොකද සත්‍ය තුල ගණ්ඩ එකක් නැහැ. කරන්න එකක් නැහැ. සාත් වෙන්න ඕනේ. දැන් සාත් වෙලා නැත්තේ ඇයි ඒ ටික? ඒ ටික සාත් වෙලා නැත්තේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන මේ මනස නිසායි. නුවණක් තියෙනවා නම් තියෙන කෙනාට කෙලින්ම අහු වෙනවා ප්‍රපංච කියලා කියන්නේ මේ ටික නේද? මේ තුන් කාලයේට තුන් කාලයේ ඇති බවට හම්බෙන ඔක්කොම ටික ප්‍රපංචයි. අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ ඇතුලේ සමහර ඒවා හොඳයි සමහර ඒවා හොඳ නැහැ. ඔක්කොම ටික නරක නැහැ. ටිකකුයි නරක හොඳ කොටසකුත් තියෙනවා කියලානේ. හැබැයි මේක වර්ධවා ගන්න එපා. මම මේ කියන්නේ නිවනට සාපේක්ෂව ලෝකෙ තුල හොඳ නරක තියෙනවා. ලෝකෝත්තර දර්ශනයකට සාපේක්ෂව හොඳද නරකද දෙකම ලෝකේ. දෙකම ජරා මරණයන්ගෙන් යුක්තයි. අපිට අතීතයේදී කරපු හොඳ තියෙන්න පුළුවන් සිහි කරලා. අතීතයේ කරපු හොඳ දේවල් අපිට තියෙන්න පුළුවන් සිහි කරගන්න. අතීතයේ කරපු නරක දේවලුත් තියෙන්න පුළුවන් අපිට සිහි කරගන්න. හැබැයි අතීතේ නිරුද්ධයි කියන තැන සාත් වෙන්න නම් ඒ හොඳ නරක දෙකම අතහැරෙන්න ඕනේ මිසක. ඉතින් බොරුනේ මේක. ඒ කියන්නේ අපිනේ මේ හිත හිතා ඉන්නේ. සත්‍ය දෙකක් නැහැ. මේ දේ ඇත්තනම් මේක බොරු වෙනවා. මේ මං කියන එක නෙමෙයි මේ දිහා බලන්න මේ දහම දිහා බලන්න. මේ කාරණාව ඇත්තනම් මේ ටික බොරු වෙනවා. නේද? එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ප්‍රතිපදාවක් පැනෙව්වා මේ ටික හරලා අයින් කරන්න ක්‍රමයක්. මොන ටිකද? අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේ ඇති බවට හම්බෙන මේ මානසික මට්ටම අතහරින්න ක්‍රමයක්. ඇයි ওই ටික අතහරින්නේ දැන්? තමන් සත්‍යයක් දන්නවා දැන් එයා සත්‍යය ගැන දන්න සත්‍ය අනුබෝධයක් තියෙනවා එයාට. හැබැයි සත්‍ය අනුප්‍රාප්තිය නැහැ තව. ඒ කියන්නේ තුන් කාලයේම අනුවගේ මනසක් තිබුණට එයා දන්නවා මට මෙහෙම මනසක් තිබුණට ඇත්තම නම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මෙන්න මේ ඇත්තක් තමයි යථාභූත ස්වභාවයේ ලෝකේ උච්චරයි තියෙන්නේ. ඔක ඇත්ත. ඔය තන හිතිය ජරා මරණ දුක නැහැ. නමුත් ඒ ඇත්තමට තාම සාත් වෙලා නැහැ කියලා එයා තමාවත් දකිනවා. අනිත් පැත්ත දන්නවා. ඒ පැත්ත සාත් වෙලා නැහැ තව. තාම ඉන්නේ වැරද්ද තුලමයි. නමුත් ඒ වුණාට මේක නොදන්න ලෝකයට වඩා එයා ශ්‍රේෂ්ඨයි. එයාට තියෙනවා දැන් දෙපැත්තක්. එයා දකිනවා දැන් දෙපැත්තක්. එයා ටික ටික හරි යම් දවසක උත්සාහවත් වෙන්නේ මේ ඉන්න කොටස ඉන්න ටික රැකගන්න නෙමෙයි දැන්. එයා දන්නවා මේ ඉන්න ටිකද උත්සාහිතයි. ඉන්න ටිකේ තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් එන්නේ. මෙතෙන්ට යන්නේ කොහොමද කියන දැනක ඉලක්ක කරගෙන මේ ටිකේ ඉන්නවා මිසක මේක ඇතුලේ කොහොම හරි විමුක්තියක් හදාගන්න නම් හදන්නේ එහෙම එකක් නැහැ කියලා ගන්නවා යා. පිච්චෙන දේ ඇතුලේ නොපිච්චින්න පුළුවන් ක්‍රමයක් තිබුණාද? තියනවද? එහෙම එකක් නැහැ. එහෙම ධර්මයක් නැහැ. ඔන්න ඔය ඥාන දර්ශනය ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සුත්ති ඥානය කියන එක පැනෙවුවා. ඒකට තමයි ඊට පස්සේ කෘත්‍ය ඥානයේදී දුක දුක පිරිසිඳ දකින්නත් හොඳට මතක තියාගන්න ඕනේ දුක පිරිසිඳ දකින්න කියන මේ රූප මේ වේදනා සංඥා කියලා පිරිසිඳ දකින්න නෙමෙයි දුකේ දුක්ඛාර්ථය පරිඤ්ඤයයි. ඔකට පෙන්වන ධර්මය හොඳට දුක්ඛ සත්‍ය බුහතයි තතයි අවිතතයි අනඤ්‍ය තතයි කියලා කියනවා. දුක්ඛ සත්‍ය බුහතයි යතහ ඇත්තයි වෙනස් ස්වභාවයකින් පෙනී සිටින්නේ නැහැ. අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. සැබෑ ස්වභාවයෙන්ම යුක්තයි කියලා. මොකද්ද කියලා අහනවා දුක්ඛ සත්‍ය බුහතයි තතයි අවිතත ස්වභාවය මොකද්ද කියන. දුකේ දුක්ඛාර්ථය දුක කියන එක දුකක් කියන එක ඇත්තක්මයි. එක වෙනස් වෙන්නේ <laughs> ඒක අන්‍ය ස්වභාවිකෙට පෙනී හිටින්නේ දුක කියනක දුකමයි. සමුදය සමුදය අර්ථය. මේ හේතුව නිසයි තණ්හාව ඇති වෙන්නේ මේ තණ්හාව නිසයි දුක ඇති වෙන්නේ කියන ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ. ඒ ධර්මතාවය තමයි. සමුදයාර්ථයේ සත්‍යයක්. Nirodhe Nirodhaarthayen සත්‍යයක්. භූතයි තතයි. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසය නිරුද්ධයි මෙතන කියන එක. ඒ නිරෝධාර්ථයෙන් ඒක බුහුතයි තතයි යෙදෙන්නේ නැහැ එතන දුක. දුක නිරුද්ධයි එතන. දැක්ක අපි තුන් කාලය තුලනේ දුක තුන් කාලේ නැති තැන සාත්‍යල තියෙන මොකද්ද දුක්ඛ නිරෝධේ දුකේ නිරෝධය සාත්‍යල මාර්ගයේ මාර්ගත් අර්ථයෙන් බුහුතයි තතයි අවිතතයි එතකොට කෘත්‍ය ඥාණයට හම්බ වෙන්නේ දුක දුකක් හැටියට දකින්න. පංච උපාදානස්කන්ධය දුකක් හැටියට දැක්කොත් පංච උපාදානස්කන්ධය කියනකොට මොකද්ද ඕගොල්ලෝ දුක හැටියට දකින්න ඕනේ? හොඳට ගන්න මේ අර්ථය. තුන් කාලම ඇති බවට හම්බ වෙන මනසම දුකයි නේද කියලා උත්තරයක් ගන්න. මොකද මේ අත්දැකීම තුලයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් එන්නේ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇති බවට හම්බ වෙන මේ මානසික මට්ටමම දුකයි. ඇයි මානසික මට්ටම දුකයි කියලා කිව්වේ? මං ඉස්සෙල්ලා කිව්වේ ඔය මානසික මට්ටම ඇතුලේ සැපක් ආවත් දුකක් ආවත් දෙකම එකම විදිහට දුක තුල දැවෙරලා තියෙන්නේ. වෙනසක් නැහැ කිසිම. අද සැපක් විඳිනවා කියන කෙනා තව ටිකකින් මහා ජරාවට ගිහිල්ලා පණුව ගහන විදිහ තුවාල හැදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. කියන්නේ මේ ජීවිතේ බැයි නෑ ඊගව ජීවිතේ වෙන්න පුළුවන්. මේකේ ඊගවට සතරට වැටුණු දවසට ඒකේ කරවලක් නෑ. ඒකයි. හ්ම්. එතකොට පංච උපාදානස්කන්ධේ දුක මේ තුන් කාලෙම අනුව ගිය ධර්මයේ දුකක් හැටියට පිරිසිඳ දකින්න. පිරිසිඳ දැක්කොත් තණ්හාව නැති වෙනවා. තියෙනවා ඉන්නවා දරුවා ගෙවල් කිය හිතන ගතිය හිතේද? දැන් අපිට දුක බව දන්නේ නැති හින්දා දරුවා බව දන්නේ හින්දා හිතන්නේ. ගෙදරක් තියෙනවා ගේ මෙහෙම හදන්න ඕනේ මේ හැඩයට හදන්න ඕනේ මේ හැඩයට හදන්න ඕනේ කියලා හිතන්නේ අපි. මෙහෙම උපකල්පනය කරමින් පවත්වන මානසික මට්ටම දුකක් බව තේරුනොත් ඕව ගැන හිත හිතා ඉන්නවද? දුක දුක දුක බව තිරසින් දැක්කොත් තණ්හාව කියන එක නැහැ. ඒ කියන්නේ අරමුණු උපදින ගතිය නැහැ. තණ්හාව නැති වුණොත් Nirodhi සාත් වෙලා. අරමුණු උපදින ගතිය නැතිනම් මොකද වෙලා තියෙන්නේ? අතීතේ නිරුද්ධ වෙච්ච බව අනාගතේ නොහරගත්ත බව සාත් වෙලා. ඔන්න ඔය ටික එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා මේ ටික වඩන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඔන්න කෘත්‍ය ඥානයට ආවා. කෘත්‍ය ඥානෙදී මම තව ටිකක් විස්තර කරන්න මාර්ගය ගැන. කෘතඥානය කියන තැන කියන්නේ කළා ඉවරයි දුක පිරිසිඳ දැකලා. දුක පිරිසිඳ දැක්ක කියනකොට හිතන්න එපා මේ තාම දුක තියෙනවා තියෙනක පිරිසිඳ දැක්ක කියලා. පංච උපාදානස්කන්ධේ තුන් කාලෙම දුක බවට හම්බ වෙන මානසික මට්ටම දුක බව එයා පිළිසින දැක්කා. දැකපින්දම තණ්හාව නැති වෙලා. ඒ තණ්හාවගේ නිරෝධයම තමයි නිවන කියලා කිව්වේ. නිරෝධය සාත් වෙලා. දැන් කරන්න දෙයක් නැහැ අලුතෙන් කළා ඉවරයි. යමක් කරන්න ඕන වුණා නම් කලේ මේ යථාභූත මේ ටික කළාම උනේ මොකද්ද? ඒවන් ත්‍රිපරිවර්තන් ද්වාදශාකර යථාභූත ඥාන දර්ශන සවිසුද්ධං හොසි. මේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය කියන තුන කළා ඉවරනහම මනස පිහිටිය පිරිසුදුනේ මොකද? යථාභූත ඥාන දර්ශනේ පිරිසුදුනා. අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ, වර්තමානය හටගෙන නැති වෙනවා කියන්නේ මේ ඇත්ත තුල තමයි මනස පිහිටලා හිටියේ. පිරිසුදුනේ ওই ටික. ඒ කියන්නේ ජීවිතයේ පැවැත්ුනේ නතර වුණේ ඔතන. ඔතන කෙනෙක් ඉන්නව නෙමෙයි. වර්තමානයේ කරහතන් වහන්සේ ඉන්නව නෙමෙයි. ඒ ජීවිතයයි හේතුඵල ධර්ම. වර්තමානයේ. වර්තමානයේ කියලා අපි පනවන්නේ රහතන් වහන්සේ කියන තැන හේතුඵල ධහම දකිනවා හේතුඵල ධහම බලනවා එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. ඒ ජීවිතයේ හේතුඵල ධහම කියන්නේ මෙහෙම හේතු ගැටෙනකොට හට ගන්නවා මෙහෙම නැතිව නැති වෙනවා කියන සිද්ධියක් ඒ. ඒ සිද්ධිය අමුතියෙන් බලන්න වෙන්නේ ඒ සිද්ධිය තුල අපි නැති නිසායි. සිද්ධියම ජීවිතේ නම් අපහු බලනවා කියලා එකක් නෑ ඒකේ. අපිට මේ හේතු නිසා හටගත්ත දේ ඇහැ රූප චක්කු විඥාන හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිව නැති වෙනවා කියලා බලන්න වෙන්නේ අපේ ජීවිතයේ සිද්ධිය නොවන නිසායි. අපි එතන නැති නිසායි. එහෙම බලන එකෙම තියෙනවා අපි ඉන්නේ වෙන තැනකයි කියන එක. අපි ජීවිතේ අපේ ජීවිතේ නම් ඒ අමුතින් ආයි බලන්න ඕනේ දෙක. ඒ කියන්නේ අපි ජීවත් වෙන එක විතරයි ඉබේම සත්‍යයේ පැවැත්ම තියෙන්නේ. දෙපැත්ත අතහැරනොත් වර්තමානයේක තියනවා කියන එක වෙන්නේ ওই තැනකින් විතරයි. ඊට පස්සේ ඔන්න දැන් මගේ මූලික දේශනා හරිය ඉවරයි. ඒකේ මාර්ගය ගැන මම පොඩි විස්තර ටිකක් කතා කරනවා. මෙන්න මෙතනදී අපිට හොඳට අවධානය යොමු දැන් මේ දේශනාවෙන් ඕගොල්ලන්ට කෙටිය මම හිතන්නේ මේ කතා කරන එක ටිකක් ආධුනික ඇති මේ බණ <laughs> දර්ශනය. නමුත් අනුමානෙට නුවණක් එන්නට ඕනේ අපිට ඇත්තටම කෙනෙක් සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි. අපි සත්‍ය අවබෝධ කරන්න නම් යන්නේ කියලා කෙනෙක් කිනුට එයා සත්‍ය දැනගත්ත කෙනෙකුයි. එයා සත්‍ය දැනගත්ත නම් අසත්‍ය දන්න කෙනෙක්. අසත්‍යෙන් බැහැර වෙන්න යන කෙනෙක්. සත්‍ය අවබෝධ කරන්ද බුදුරජාන් වහන්සේ මාර්ගයක් පැනෙව්වා. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්න කියලා කලේ අසත්‍ය කියන එක තමන්ගේ මනසින් අයින් කරන ක්‍රමයක්. ඒ කියන්නේ ආශ්‍රයක් සේ කරන්න කියලා කියන්නේ. මේ ආශ්‍රයක් සේ කරගන්න ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ. අපි ඒක ගැන චුට්ටක් බලමු. දැන් හොඳට බලන්න ස්කන්ධයත් ස්කන්ධෙන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලුවේ මොකටද? නිවන් දකින්නද? නෑ ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලීමෙන් ආවෙ නුවණ මොකද්ද? මේ හේතු නිසා හටගත් දේ හේතු නැතිව නැති වෙනවා කියන නුවණ ඕනේ උනේ මොකටද? ඔය නුවණින් තමයි එහෙනම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන උත්තරය ආවේ. මේ ටික බැලුවනම් බැලුවේ මේ ටික කළානම් කළේ මේ උත්තරේ ගණ්ඩායි. මේ කරන එකේ කෘත්‍යය මෙතෙන්ට විතරයි. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා යම් නුවණක් ආවනම්. ඇයි ඒ නුවණක් ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත සත්‍ය ඥානයක් ආවන. ඒ ඥානය මොකටද? එහෙනම් අපිට හම්බ වෙන දේ බොරු නේද? එන්න වෙනවා දැන් සත්‍ය අනුප්‍රාප්තිය දක්වාම කරුණ එන්න වෙනවා. ඒ ටික ඇත්තනම් දැන් ඒ නුවණින් ඒ නුවණවහම ඒ නුවණින්ම නිවන් දකින්නව නෙමෙයි. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා දැනගත්ත ගමන් අපි එතනද? නම් මහත්තයාට මම කිව්වොත් අනුරාධපුරය කියලා එකක් තියෙනවා. ඒකට යන්න පුළුවන් මෙන්න මේ පාරේ කියලා මම කිව්වොත්. දැන් මේ කියන්නේ කාටද? මේ කොහුවල ඉන්න මහත්තයාට මේ කියන්නේ. අනුරාධපුරය කියලා එකක් තියෙනවා. ඒකට යන්නත් පුළුවන් මෙන්න මේ මේ විදිහට මේ පාරේ කියලා මම පාරක් කිව්වොත්. අනුරාධපුරයේ කියනවා තියනවා කියලා අහගෙන පාරත් අහගත්ත ගමම්ම ඔගලන්ට අනුරාධපුරේ පෙනේද? හොඳට මතක තියාගන්න මේ කියන්නේ කාටද? කොහොමද ඉන්න අයද? ඕගොල්ලෝ කොහොමද ඉඳගෙන අනුරාධපුරේ කියලා එකක් තියෙනවා. ඒක යන පාරක් මම කියනකොට වටපිට එහෙම බලලා ආමුදුරු කියන්නේ බොරුනේ. කොහො තියෙනවනම් පේන්න දෙපෑ. අනුරාධපුරේ කියලා එකක් කියලා කිව්වොත් හරියද? පෙවුනොත් තමයි පුදුමනේ. කොහොමද ඉන්න කෙනාට අනුරාධපුරේ පෙවුනොත් තමයි පුදුමනේ. වටපිට බලලා නෑ කියලා කියනවා නම් නොපෙනුන නිසා ඒකයි බොරුව. පාරකුත් පෙන්වුවා නම් තැනකුත් කිව්වා නම් එහෙනම් දැන් අපි ඒක යන්න ඕනේ. ගියාට පස්සේ නොපෙනුනොත් අන්න එදාට නම් බැන්නට කමන්නේ සාධාරණනේ. ඒ වගේ හොඳට මතක තියාගන්න මේ කොහොල්න කියන කටිට වගේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියලා තුන් කාලයක මනස තියෙන ඕගොල්ලන්ටයි මේ කියන්නේ. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. එතකොට මේක කියනකොටම ඕගලන්ට පෙවුනොත් තමයි පුදුමේ. ඉතින් අපි කියනකොටම හාමුදුරුවෝ මේ කියන එක ඇත්ත නම් ඉතින් පේන්න එපා. ඒ වුණාට මේ තියනවා වගේ ඒ කියන්නේ මේ වටපිටාව දිහා බලලකෝ හාමුදුරුව අනුරාධපුරය කියලා කිව්වා එහෙනම් පේන්න එපා කියලා කියනවා වගේ උත්තරයක්. මම කියන එක තේරෙනවද? ඒ හින්දා මේ වටපිටාව බලලා තීරණය ගන්න එපා. මේ ටික කියන්නේ කොහොවල ඉන්න කෙනාට අනුරාධපුරය ගැන කියනවා වගේ මේ තුන් කාලයේ මේ පණවන්න බැරි Nirodhe කියන තැන පෙන්නුවේ තුන් කාලයක් ඇති මනසකට. ඊට පස්සේ යට උත්තරයක් එනවා දැන් ප්‍රතිපදාවක් තියෙනවා කොහොමද මෙතෙන්ට යන්නේ පාරක් තියෙනවා කොහොමද කොහොමල කෙනා අනුරාධපුරයට යන්නේ කියලා. ඒක ගියාමත් හම්බුන වුණොත් බයින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මාර්ගයක් පනවන සීල සමාධි ප්‍රඥා කියලා මේ මෙතර ඉඳන් එතරට මෙතර කියලා කිව්වේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන හය හතර ඉරියව්ව නැත්තම් මේ තුන් කාලේ. එතර කිව්වේ මොකද්ද? තුන් කාලයක් යම් තැනක පණවන්න බැයි නම් මෙන්න මේ ධර්මතාවය. මෙතෙන්ට එතරක් වෙනෙව්වා. මෙතන ඉඳන් එතරට යන්න පාරක් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ඈ ඒකට තමයි සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ. ඒ ගැන අපි පොඩ්ඩක් බලමු. එතකොට මම මතක් කළේ හොඳට තේරෙන්න ඕනේ ඕගොල්ලන්ට එකින් එක දැන් සීල සමාධි ප්‍රඥා කියන ධර්මතාවය අපි බැලුවේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ඇත්ත බලන්නවත් එහෙම නැත්නම් ස්කන්ධයන්ගේ පටිච්ච සම්පන්න බව බල බල මේ සීල සමාධි ප්‍රඥා වඩන්නවත් වඩන එකෙන් ඒක පේන්නවත් එහෙම නෙමෙයි වෙන්නේ. ඇයි? අපි දැක්කනේ මේ ස්කන්ධයන්ගේ උදේවැය බලපු එකේ නුවණ ඇති උනේ අතනේ. මම ඒකෙන් මෙහෙම ඒ කියන්නේ දැන් අපි දැක්කනේ ඉස්සෙල්ලා ওই නූන වල ටික පිරීගෙන පිරීගෙන ඇවිල්ලා අපිට උත්තරයක් හම්බුණානේ මේ අතීත අනාගත වර්තමාන තුන් කාලෙම තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන මනසයි දැන් දෝෂේ කියලා. මේ සීල සමාධි ප්‍රඥා කියන තුලින් තියෙන දැන් මේ මානසික මට්ටම අතහරින්න ක්‍රමයකුයි. සීල සමාධි ප්‍රඥා කියන තුන ගෙතිලා තියෙන්නේ අපි ගාව අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන මනස ගලවන්නයි තියෙන්නේ. මොකද ඒ ටික ගැලවුණොත් ඉතුරු වෙන්නේ කොතනද? අර සත්‍ය කියන තැන. ඒ ඇත්ත යම් තැනක තියෙනවා නම් එතන තුන් කාලේ ලැබෙන්නේ නැහැ මනසේ. තුන් කාලේ තියෙනවා කියන මානසික මට්ටම ලැබෙනවා නම් අර ඇත්ත ලැබෙන්නේ නිවන තියෙන තැනක සසර ලැබෙන්නේ සසර තියෙන තැනක නිවන ලැබෙන්නේ ඒ දෙක ධර්මතා දෙකේ එකට තියෙන්නේ දැන් අපිට මේ මට්ටම ගලවන්නයි තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා ධර්මතා තුනක් දේශනා කළා. මෙන්න මේකෙන් මම ප්‍රඥාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. මේ හැම තැනකටම අපිට අර සත්‍ය ඥානයේ අනිවාර්යම උදව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින්මයි මාර්ගය වැඩෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ හුද්දට නුවණක් ගන්නේ අතීතේ නිරුද්ධ වෙලා නම් නිරුද්ධ වෙච්ච දේ ඇති බවට හම්බ වෙන ඔක්කොම මනෝයි නේද? දැන් අපේ කවුරු හරි නෑදෑ කෙනෙක් මැරුණා නම් එහෙම කෙනෙක් ලෝකේ නෑනේ කොහෙවත්. දහතරයක් හරි අපිට හිතුණොත් දහ විදිහකට මැරිච්ච කෙනා ගැන ඒ ඔක්කොම අපිනේ හිතන්නේ. අපේ මනසෙමනේ. නේද? එහෙම කෙනෙක් නෑ හිතන එක මනස පිළිබඳ වූවක්මමයි. හැබැයි හොඳට මතක තියාගන්න ඒක ඇත්ත වුණාට එයා එහෙම එහෙ නෑ මේ හිතන දේ මනස පිළිබඳ වූවක්මමයි කියන දැක්ම නැතිව ඊට පස්සේ. එහෙම කෙනෙක් නෑ. එහෙම කෙනෙක් ඇති බවට සිහි කරන දේ මනස පිළිබඳ වූවක්මමයි. මේ මනස පිළිබඳ වූවක්මයි කියන එකට සිහිය නැති වුණොත් ඒ දේ අපිට ඇත්ත වෙලා අපි මනසේ උපන්න කෙනාට අනේ එයා දැන් නෑනේ එයා හිටියනම් මෙහෙමනේ කියලා ඒක ගැන අපි අපේ විතර්කයට අපි අඬයි. අපි අපේ විතර්කයට රැවටිලා hinaවේ. සතුටු වෙයි. අඬයි. අපි සිතුවිල්ලක් කියලා හඳුනා ගන්නවා නම් අපි අඬන්නේ නෑනේ. අපිට ඇත්තම වෙලා ඒ මැරිච්ච කෙනාව සිහිලයි දැන් මේ අඬන්නේ. කියන තැනක් තියෙනවනේ. එයා මැරුණත් සිහි කරන බව ඇත්තට මනෝයි මනෝයි කියලා සිහි කරනකොට සිහි කරන සිද්ධිය සිහි නොකරන කම නිසා ඒ දේ තුල අපිට ප්‍රපංචය දෙනව නේද? තව පැත්තකින් ගත්තොත් ඒ මැරිච්ච කෙනා කොහේවත් නැත්තම් සිහි කරන දේ මනස පිළිබඳ වූවක්ම නම් ඒ වගේ මේ තැන ඉඳගෙන ඉන්නකොට ඕගලන්ට යම්ම දෙයක් සිහි කරන්න පුළුවන් නම් අද ඕගලන්ට තේරෙන්නේ gedara daruwo මේ යම්ම යම්ම දෙයක් බාහිර ඇති බවට සිහි වෙනවනම් ওই සිහි කළ තියෙන ඔක්කොම විතරක මෙතනින්ම ඒකයි භවය කියලා කියන්නේ අපිට පේන්නේ ඔකෙදි තියෙනවා සුකම විතර්ක කුද්දක විතර්ක චිත්තානු පරිවර්තන විතර්ක කියලා මේ විතර්ක බෙදෙන කොටස් වලට සමහර ඒවා හිත එක්කම පෙරලෙනවා පේන්නේ පෙරලෙන දෙයක් එක්කම පෙරලෙන දෙයට යාව පේනවද නෑනේ එතකොට මේ ඒ වගේ අපිට හිතේ තියෙන විතර්කමයි හිතේ තියෙන විතර්කමයි අපිට මේ ගෙවල් දොරවල් නැත්තම් අතීතේ තියෙනවා අනාගතේ තියෙනවා කියලා එළඹිලා තියෙන්නේ විතර්කවලමයි මනස තුලමයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට අපි මේ සත්‍ය තුල පිහිටලා ඉඳගෙන අපි කිමු දරුවා කියලා සිහි වෙනකොටම අපිට පුළුවන් නම් දැන් දන්නවා හොඳටම අතීතේ නිරුද්ධ වෙලා නම් මේ දරුවා කියලා සිහි වෙන්නේ Tamanටම මටම නේද? තමා තුලම නේද? කියලා බලන්න පුළුවන්. gedara කියලා සිහි වෙනකොට මේ සිහි වෙන්නේ මටම නේද? Taman තුලම නේද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිහි වෙන හැම එකක්ම මේ දුකක් උපන්න නේද? රෝගයක් උපන්න නේද? හුලක් උපන්න නේද? උපදින උපදින හැම අදහසක්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් ගඩක් වශයෙන් බලන්න පුළුවන්. ඇයි ඒ? gedara කියලා සිහි වෙනකොටම දැන් නිරුද්ධ වෙකදී ඇති බවට සිහි කළොත් අපි මේ මානසික මට්ටම දුරු නොවුනොත් මරණාසන්න මොහොතේ මේ නිමිත්ත අරගෙන ප්‍රතිසන්දි වශයෙන් තමුණුනොත් මේ නිමිත්ත තියනවා කියන්නේ ප්‍රතිසන්දි හිස් නැහැ. ප්‍රතිසන්දි වශයෙන් පැමුණුනොත් යම් තාක් ලෙඩ රෝග හැදෙනවා නම් එහෙනම් ඒබඳු ලෙඩ රෝග අරන් දුන්නේ මේ නිමිත්ත එහෙනම් මේක රෝගයක් වගේ. මේ නිමිත්ත දරුවා gedara කියලා සිහි කරපු ওই නිමිත්ත දුරු නොකළොත් ওই නිමිත්ත තිබුණොත් ඔයින් සතර ප්‍රතිසන්දි වශයෙන් ගත්තොත් යම් තා කඩු කිනිසි උල්පහරවල් ඇයෙනවා නම් ඒ ඇයෙන බව අරන් දෙන්නේ මේ වගේ නිමිත්තක් සසරේ ඉන්නවනේ. එහෙනම් මේ අරමුණක් නෙමෙයි මේ හුලක්. යම් මේ නිමිත්ත දුරු නොකර තිබුණොත් මේ නිමිත්තානුසාරීව හැසිරලා ප්‍රතිසන්දි වශයෙන් ගියොත් ඒම උපදින සසරෙදී මුළු ශරීරයෙන්ම කුණු වෙලා එකම සැරව gediyak බවට පත් වෙන රූපයක් හැදුනොත් උරුම වෙයි නම් ඒ බඳු ප්‍රවත්මක් අරන් දෙනවා මේ නිමිත්ත. එහෙනම් මේක ගඩක්. ඈ මේ ස්කන්ධයක් උපදිනව නෙමෙයි අනිත්‍ය දෙයක් උපදින්නේ මේ දුකක් උපදින්නේ මේ ජරාවක් උපදින්නේ මේ මරණයක් උපදින්නේ. ඇයි මේ දෙයට එහෙම කියන්නේ? මෙයා හිටියොත් මෙයා හිස් නැහැ. කියනද මෙයා මේ සිද්ධිය තුල ජරාව මරණය හුල කියලා තේරෙන මට්ටම හින්දා නෙමෙයි මෙයාට නුවණ දුවගෙන යන්නේ. එතකොට එයා උපදින උපදින විතර්කය බලක් කරනවා. ඔකට හොඳට පෙන්වන බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය බද්දේ කරත්ත කියලා සූත්‍රයක් තියෙනවා. බද්දේ කරත්ත කියන්නේ නියම එකලාවෙහි ඇලුණු කෙනා නියම හුදකලාවේ වාසය කරන කෙනා මේ ශාසනයේ කවුරුවත් හුදකලාවේ නැහැ මොකද තණ්හාව දෙවන්න කියනවා පුද්ගලෙක් ඉන්නවා නම් එයාට දෙවන්නේක් එක්කම ඉන්නේ තණ්හාව දෙවන්න කියනවා හුදකලාවම ඉන්න කෙනා ගැන පෙන්වන බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ එතකොට දෙවන්න නැහැ අතීතං නාන්නෝ අගමෙය්‍ය නප්පටිකං කිය අනාගතං යදතීතං ප්‍රහිනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්න යේ ධම්මේ තත් තත් විපස්සති අසම්හිරං අසංකුප්පං අතීතය අනුව යන්න එපා අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා ඇයි අහනවා යදතීතං ප්‍රහිනං යම් අතීතයක් තියෙනවා ප්‍රහින වෙලා තං අපත්තං ච අනාගතං අනාගතේ පැමිණිලා නැහැ පච්චුප්පන්න යේ ධම්මේ තත් තත් විපස්සත විපස්සති වර්තමාන ධර්මයන් ඒ එතන විදර්ශනා කරන්න. එතකොට උගලන්ට හොඳට මතක තියාගන්න අතීත අනාගත කියන අත්දැකීම් එන්නේ මනෝවිඤ්ඤාණය හරහා විතරමමයි. දැකපු අහපු දේවල් ඕගොල්ලන්ට හිතෙන් සිහි කරන්න පුළුවන් මිසක කවදාවත් දැකපු අහපු දේවල් මෙතන ඉඳන් ඇහෙන් බලන්න බෑ එහෙ. එහෙම එකක් නෑ. මේ ඇහැට පෙන්නේ මේ පෙන්නේ ටික විතරයි. මනෝවිඤ්ඤාණයෙන් විතරම. ඒ කියන්නේ එක තැනයි අල්ලගන්න තියෙන්නේ. එතකොට උපදින උපදින උපදින විතරකයක්ම තමන්ට සත්‍ය ඥානය තියෙන නිසා අතීතයේ නිරුද්ධ වෙලාමයි ඒ සත්‍ය පිහිටලා තියෙන හින්දා මනස. එයා දන්නවා ඇති බවට පහළ වෙනවා නම් මේ මනෝමයි කියන එකට නුවණයි. ඊට පස්සේ මේ පහළ වෙන එකද නිකන්නම් අරමුණක් පහළ වුණා දරුවෙක් සිහි වුණා නම් නෙමෙයි, gedarak සිහි වුණා නෙමෙයි. මේ ජාතිය පහළ වුණා, ජරාව පහළ වුණා, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේ, දුක්ඛ, දෝමන, උපායාසයගේ පැවැත්ම. එකයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට, දුක්ඛ හැටියට, රෝගයක් හැටියට, හුලක් හැටියට, ගඩක් හැටියට යෝනිසෝ මනසිකාර්ය කළ යුතුයි. පහළ වෙන පහළ වෙන දේ අරමුණ මෙහෙම එකක්. ඒකේදී අර්ථ ඒක අර්ථ බලා ගන්න ක්‍රමයක් තමයි මම අර කිව්වේ. ඇයි මේ පංච උපාදානස්කන්ධ හුලක් කියන්නේ? ඇයි පංච උපාදානස්කන්ධ රෝගයක් කියන්නේ? ඇයි පංච උපාදානස්කන්ධ ගඩක් කියන්නේ? කියන එක බලාගන්නයි මම අර ඉස්සලා ටිකක් මම පෙන්නුවේ. එතකොට ඔන්න ඔය විදිහට උපදින උපදින අරමුණු වල ඇත්ත බලාගන්න ඕනේ. ඔහොම ඇත්ත බලාගත්තා කියලා කිව්වා කියලා ඕගලන්ට බෑ. අපිට ඕක කරන්න පුළුවන්කම තියෙනවා නම් උපදින උපදින අරමුණු වල හොඳට සිහිය යෙදලා තියෙනවා නම් අනිත්‍ය හැටි දුක් හැටි රෝගය කුලක් හැටියට දකින්ද වඩන්න මගක් නැහැ ඕන්නේ නැහැ. ඇයි? එහෙම දැක්කොත් තණ්හාව නැතිවලා Nirodha සාත්‍යලා කියන එකක් වෙනවා. ඔය ටික කියලා දුන්නොත් ඕගලන්ට ඕක බෑ දැන්. දැන් ඔය විදර්ශනා කරන හැටි මම කිව්වේ. හරිද? නමුත් මේ මේ මේ ඇත්ත ඒ කියන්නේ උවිත වඩා අද අපි ගාව තියෙන කෙලෙස් බලවත්. මේ කෙලෙස් ටික හඳුනගන්න. කෙලෙස් කියනකොට අපි මේ කෙලෙස් වල තියෙන කෘත්‍ය ටිකටයි රැවටිලා තියෙන්නේ. කෘත්‍ය ටික කියලා කියන්නේ අපි දන්නවා, අහලා තියෙනවා, ඉගෙන ගන්නවා, කතා කරනවා. ඕග යෝග ග්‍රන්ථ නීවරණ උපාදාන ආස්ව ආසය අනුසය කියලා. නමුත් අපි අපේ ජීවිතයෙන් හඳුනන්නේ අපේ ජීවිතයෙන් හඳුනන්නේ අපි කෙලෙස් ගැන හඳුනනවා නම් කෙලෙස් බව යම් කලක දැක්කොත් කෙලෙස් බව හඳුනාගත්තොත් තමයි කෙලෙස් කියන එක නැති වෙන්නේ. ඒකෙදි මම කිව්වේ අපි කියමු දැන් මෙහෙම ඉඳලා ඕගොල්ලෝ ගෙදර තියනවා කියලා සිහි කරන්න. මේ සිහි කරනකොට මේ සිහි කරන දේ අපිමයි සිහි කරන්නේ තමාගේ මනස තුළමයි මේක පහළ වෙන්නේ කියලා නොපෙන්නෙන ගතිය තමයි කෙලෙසි කියන්නේ. සිහි කරන බව නෙමෙයි කෙලෙසි කියන්නේ. සිහි කරන දේ තමා තුළමයි හටගත්තේ කියලා නොපෙන්නෙන ගතියට යවිද්‍යාව කියන්නේ. ආශ්‍රව කියලා කියන්නේ නෑ බහැර එහෙම දෙයක් තියෙනවා කියන ගතියට ගතිය පෙන්වන එකටයි ආශ්‍රව කියන්නේ. නෑ බාහිර එහෙම කෙනෙක් ඉන්නවා එහෙම දෙයක් තියෙනවා කියලා යොදවන ගතියට යෝග කියන්නේ. නෑ එහෙම දෙයක් තියෙනවාමයි කියලා ගෙතෙන ගතියටයි ග්‍රන්ථ කියලා කියන්නේ. ඔය ගති ටිකේ දෝෂේ මොකද සිහි කරන එක රහතන් වහන්සේට පුළුවන්. රහතන් වහන්සේට පුළුවන් gedara කියලා සිහි කරන්න. සිහි කරුවොත් රහතන් වහන්සේට තේරෙයි මේ තමන්ම මේ විතර්කයක් සිහි කළා නේද? හටගත් විතර්කයේ තමා තුළම නැති වෙනව නේද කියන තැනක නුවණ පිහිටලා තියෙයි. මෙහි නොපෙනෙන ගතිය නෑ එතන. මේ සිහි කරන දේ බාහිර තියෙන දේ කියලා ඒ මනසේ නෑ. ගියොත් 13 අනත්තේ ගැටුනොත් මෙහෙම සංඥාවක් පහළ වෙයි කියන තැනක මනස තියෙනවා මිසක තාම ඉපදිලා නැහැ. නූපදිනවා කියන තැනකයි තියෙන්නේ. අද අපිට තමයි තියෙන්නේ දරුවා ගෙදර කියලා සිහි කළාම නෑ එහෙම කෙනෙක් ඉන්නවමයි තියෙනවමයි එහෙ එහෙම දෙයක් තියෙනවමයි කියලා পায় ගහලා පෙන්නන. ඔය පෙන්නන හිතට දැනෙන gati ටික දකින්න කෙලස් කියලා. මේ කෙලස් වල කෘත්‍ය ටිකටයි තියෙන්නේ. අන්නේ කෙලෙස් වල තදකම හිඳයි මේ උපදින දේ විතර්කයක්. මේක ජරා අනිත්‍ය දෙයක් දුක් දෙයක් කියලා පේන්නේ නැත්තේ ඒ ටික පේන්නේ ඉස්සර වෙලා. මෙහි නොපෙන්නන ගතියෙන් බාහිර පෙන්නන ගතියෙන් පෙන්නන දේ මෙහෙම මෙහෙම දෙයක් කියලා පෙන්නන ගති ටික සැර වැඩි. තේරෙනවද? දැන් මෙච්චර මේ මගක් විදර්ශනා කරන්න ක්‍රමයක් කියලා දුන්නත් ওই විදිහට හිත තබාගෙන විදර්ශනා කරන්න පහසු නෑ නේද? ඒ පහසු නැති වෙලා තියන්නේ ඇයි? ඒ උපදින අරමුණක තාම මේ වගේ gati ටිකක් ඉදලා තිනවා සැරව. තද්දට gati ටිකක් ඉදලා තිනවා. ඒ කියන්නේ gedara කියන එක අනිත්‍ය දෙයක්, දුක් දෙයක් මේක විතර්කයක් කියලා බලාගන්න ඉස්සර වෙලා. අවි ඒ කියන්නේ ආශ්‍රව කියන එක මෙතන බලවත් වෙලා තියෙනවා දැන් අපිට සිහිය ඒ කියන්නේ සද්ධා සති සමා සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික දුබලයි අපේ දැන් ආශ්‍රව බලවත් අපේ ඒ කියන්නේ උපදින අරමුණක තමා තුළමයි මේක හටගන්නේ හටගෙන නැති වෙන්නේ මේක අනිත්‍ය දෙයක් දුක් දෙයක් නේද කියන ටික නුවණ ටික යෙදෙන්න ඉස්සර වෙලා උපදින අරමුණ උපදින්නේ නෑ එහෙම කෙනෙක් ඉන්නවමයි එහෙම දෙයක් තියෙනවමයි කියන ගති ටිකකින් ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ හින්දායි අපිට බලා ගන්න අමාරු වෙලා තියෙන්නේ ඔන්න ඒ නිසා බුදුහාමර පෙන්වන මේ බලා ගන්න එකට විදර්ශනාවට උපකාර පිණිස සමාධිය. හිතේ සමාධියෙන් කරන්නේ මොකද්ද? යම් අරමුණක් උපදිනකොට තමා තුලයි උපදින්නේ තමා තුලයි පහළ වෙන්නේ කියන එක නොපෙන්නන gati අඩු කරනවා. නෑ බාහිරමයි තියෙන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා, එහෙම දෙයක් තියෙනවා කියන පය ගහලා පෙන්නන gati අඩු කරනවා. මේ සමාධියෙන් කරන්නේ මේ කෙලෙස් අඩු කරනවා කියලා කියන්නේ ඒකයි. නීවරණ අඩු කරනවා කියලා කියන්නේ අරමුණු සිහි කරන ගතිය අඩු කරනවා නෙමෙයි. හොඳට තේරුම් කරගන්න. මේ කියන ටික නැවත දහසරයක් හරි අහලා තේරුම් කරගත්තොත් මම හිතන්නේ ජීවිතේට ලොකුම තේරුමක් වෙයි කියලා. ඒ හින්දා මේ කෙලෙස් අඩු සමාධියෙන් කරන්නේ මොකද්ද? මේ නීවරණ ධර්ම දුරු කරනවා කියලා කියන්නේ. දැන් අපිට එන්නේ දරුවෙක් ඉන්නවා ගෙදරක් තියෙනවම කියලා පය ගහලා නම් එන්නේ <laughs> අපිට පුළුවන් ද මේක අනිත්‍ය දෙයක් දුක් දෙයක් හැටියට දැන් එහෙම විදර්ශනා කරන එක තමයි ඇත්ත ප්‍රඥාව. ඒක අනිත්‍ය හැටියට දුකක් රෝගයක් හැටියට බලන්න ඕනේ ඒක ඇත්ත. එහෙම කෙරුවම පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට පිළිසලකව තණ්හාව නැතිලා මේ Nirodha සාත් වෙන්නේ. නමුත් ඕක බලාගන්න ඉස්සෙල්ලාම එනවනම් කලම බලාග එතකොට බල ඒ නුවණකින් බලන්න කලම අපිට ඒ ධර්මයේ එනවනම් මෙහෙම සිද්ධියකින් එහෙනම් නුවණින් බලන එක බලන්න පුළුවන් මට්ටමට ගන්න තව බෙහෙතක් දෙන්න වෙනවා නේ. දැන් රෝගියෙකුට අසනීපයකට බෙහෙත් දෙනවා නම් මේ රෝගයට සුව වෙන්න මේ බෙහෙත දෙන්න ඕනේ. නමුත් මේ අනිත් අසනීපයක් තියෙන ඒ අසනීපෙට බෙහෙත් දෙන්න බෑ. එහෙනම් මේ බෙහෙත දුන්නොත් තමයි රෝගී සුව වෙන්නේ. ඒ බෙහෙත දෙන්න බෑ මොකද්ද? අපි කියමු සීනි අමාරුව වැඩි. දැන් ඇත්තටම තියෙනවා ඔළුව කැක්කුමක් ඔළුව කැක්කුම හොඳ වෙන්න බෙහෙතක් දෙන්න ඕනේ. ඒ බෙහෙත දෙන්න බෑ සීනි අමාරුව. කියන්නකො. ඒ හින්දා දැන් මෙයාට ඉස්සෙල්ලා බෙහෙතක් දෙන්න නම් මොකේදද? සීනි අමාරුව සීනි ටිකක් අඩු වෙන්න. ඒ අඩු වෙන්න දෙන්නේ අර ඔළුව කැක්කුමට බෙහෙත් කරනවා නෙමෙයි. ඔළුව කැක්කුම හොඳ වෙන්න දෙන්නේ බෙහෙතට බෙහෙත අල්ලන මට්ටමට ගන්නවා. අපි ඉන්දුනිල් මහත්තයා මෙන්න කියයි ඒක. සම්බන්ධ නේද? එතකොට ඊට පස්සේ ඔන්න බෙහෙත් දෙන උළු කැක්මට. ඒ වගේ දැන් විදර්ශනාව කියලා දුන්නා. ඒකත් ඒ දෝරුතු දෙන්නේ. මේ සත්‍ය එකින් එක එකින් එක කියලා අන්තිමට මාර්ග සත්‍ය බලන්න ඕනේ හැටිත් කියලා දෙනවා. ඒද බෑ තව වෘත්තු දෙන්නේ අපේ ජීවිතයට. එච්චර සැරයි මේ අරමුණු. ආයි නිකන් නම් හිතන් දෙපා. ඊට පස්සේ ඒ අරමුණු බලාගන්න පුළුවන් මට්ටමකට මනසපත් කරලා දෙන්න දෙයක් තව අල්ලලා දෙන්න උනා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ සමාධිය කියලා පෙන්නේ සතර සතිපට්ඨානය කියලා පෙන්නේ වායාම සති දෙක පෙන්නේ මේ සමාධිය වැඩෙන්න. ඒකායනුවම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමය ඥාය සදිගමය නිබ්බාන සච්චිතේ යදිදං චත්තාරු සතිපට්ඨානා ওই ටික කියපු කෙනාට කියලා දුන්නා මේ ටික මේ එකම මගයි එකම මගයි ඒ කායනෝ අයම් බික්කමේ මග්ගෝ මොකටද සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙනවා නම් ඇති වෙන්න ඔය ශෝක කරන හඬන විලාප දෙනවා නම් ඒව නැති වෙන්න ඔය තියෙන දුක් දුම්නස් නැති කරන්න අර නිරෝධයක් තියෙනවා නම් ඒක සාත් කරගන්න එකම මගයි තියෙන්නේ කිව්ව ඇයි මේ සිහිය පිහිටුවීම මේ සිහිය පිහිටුවාගෙන හිතේ සමාධි ගතිය අඩු නොවුනොත් විදර්ශනා කරනවා කියන එකක් බෑ එහෙම ඇත්ත නොදැක්කොත් තුන් කාලයේ Nirodhi සාත් වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඥාන දර්ශනය ඇති කරගන්න සමාධිය පෙන්නලා ඊට පස්සේ වායාම සති දෙක පෙන්ව සමාධිය ඇති කරගන්න එහෙනම් දැන් අපිට ඕනේ විදර්ශනාව ගැනත් මහන්සිෙන් දෙපා හිතේ සමාධිය ඇති කරගන්න ඕනේ. සමාධිය ඇති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය පෙන්වන්නේ. සතර සතිපට්ඨානෙදිත් හොඳට තේරුම් කරගන්න ඕනේ වටිනා තැනක් තියෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ මොකද්ද? සිහිය පිහිටවනවා. කොහෙද සිහිය පිහිටවන්න ඕනේ? මේකෙදිත් මට හිතෙනවා පොඩි වැරද්දක් ලෝකෙද වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිය ගැන හොඳට කියලා දීලා සිහිය පිහිටවන්න කියලා දීලා මේ සතර සතිපට්ඨානය වඩා ගන්නව පෙන්නවා කාය චිත්ත ධම්ම වේදනා කියලා. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා මේවා වෙනම තියෙනවා. එතකොට අපි හොඳට අපි ඒ ගැන පොඩ්ඩක් මෙහෙම බලමු. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ විදර්ශනා කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක් ඇටියට ගඩක් ඇටියට බලන එක නේද බලන එක බලන්න පුළුවන් බලන්න පුළුවන් තත්ත්වයට ආවොත් නේ අපිට සිහි හොඳට කිසිම අපහැදිකමක් නැතුව මේ මනස තුලමයි පහළ වෙන්නේ විතර්කයක් ඒ කියලා පුද්ගල භාවය අඩු වෙලා කෙලෙස් අඩු වෙලා එහෙම විතර්කයක් බවට අපිට පේන මට්ටමට ආවොත් තමයි සිහියකට ඉඩ තිබුණොත් තමයි අපිට එහෙම බලන්න පුළුවන් නේ ඒ තැනට පත් වෙන්න තමයි සමාධිය තියෙන්නේ. ඒ සමාධිය ගන්න වායාම සති කියන දෙකෙන් තියෙන්නේ. වෑයම තියෙන්නේ කොතෙන්ද සිහිය පිහිටුවා ගන්නයි. සිහිය පිහිටුවා ගන්න වායාම කරනකොට කරනකොට වෙන්නේ සමාධිය ඇති වෙන එක. සමාධිය ප්‍රඥාවට උපකාරයි. ඈ එතකොට දැන් කොහොමද වෑයම් කරන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරයන්ක බැඳගෙන කොන්ද ඍජුව තබාගෙන පර්යංක බඳගෙන සිහිය අභිමුඛ කොට ඉන්න. දැන් ඕක මේ වර්තමානයේ පොඩි පරස්පරයක් තියෙනවා. අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ මුඛ නිමිත්ත හෝ නාසිකාග්ගේ සිහිය තබා ගන්න ඕනේ ආනාපාන සති භාවනාවට විතරයි කියලා. අනිත් ඒවට ඕනේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් එහෙම නැහැ. ඕනම කමටහනක් වඩන්න ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්වන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ටික කියලා. අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඔය ටික කියන්නේ ආනාපාන සති විතරක් එහෙම නෙමෙයි. බොහෝ සූත්‍රවල. චබ්බිදෝසන සූත්‍රය එතකොට මහා රාහුලවද සූත්‍රය එතකොට ඥාන විභංගි ওই වගේ ඕන තැනක බලන්ද ප්‍රතිපදාව පෙන්වන්න පෙන්වන්නේ කොහොමද? එතකොට ඕකෙදි අපිට හොඳ අදහසක් හම්බ වෙනවා මේ සති නිමිත්ත හිත තබා ගන්න කියන එක ආනාපාන සතියේ විතරක් නෙමෙයි කියලා දවසක් රාහුල හාමුදුරුවෝ පෙළේ පෙන්වන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ගහක් මුලකට ගිහිල්ලා පර්යයන්ක බැඳගෙන සිහිය අභිමුඛ කොට තබාගෙන ඉන්නවා භාවනා කරනවා එතන යනකොට එහෙම ඉන්න රාහුල හාමුදුරන්ට ආනන්ද මේ සරිත් මහරහතන්ට කියන රාහුල ආනාපාන සතිය වඩන්න. දැන් එහෙම ඉඳගෙන ඉන්න කෙනාට පෙන්නනවා දැන් රාහුල හාමුදුරුවෝ ඒ වෙලාවේ ගහක් මුල පර්යංක බැඳගෙන සති සතින් උපට්ඨපෙත්වා සිය අභිමුඛට ඉන්නේ කියලා පෙන්නනවා. මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරමින් ඉන්නවා කියලා. එහෙම ඉන්න රාහුල හාමුදුරන්ට කියනවා රාහුල ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට දැන් ඒකේ මම පෙන්නේ එතනින් අපිට හොඳට තේරෙන මේ ආනාපාන සතියට විතරක් නෙමෙයි තියාගන්න ඕනේ කියලා. අනිත් එක අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේදී හොඳට පෙන්නනවා ලෞකික වේවා ලෝකෝත්තර වේවා ධ්‍යාන මට්ටමකටපත් වෙන කෙනාගේ පත් කරගන්න මනස උත්සාහවත් වෙන කෙනාගේ පැවැත්ම ගැන සීලයේ ඉඳලා ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවර ආචාර ගෝචරයෙන් යුක්ත සුවල්ප මාත්‍ර වර්ධට බය දක්මින් ශික්ෂාවන් දැඩිය ගෙන හික්මිලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන භෝජනයේ පමණ දැනගෙන නිදුදුරු කිරීමෙන් යුක්ත වෙලා යන එන ඉරියව් සිහියෙන්ම හැසිරෙමින් සති සම්පජන්ණය යුක්ත වෙලා ඒබඳු පැවැත්මක් තියෙන කෙනයි සුදුසු කියලා පෙන්වන ඊට පස්සේ සුදුසු කියන්නේ පෙළදහම යන එයා පහු කාලේදී අරඤ්‍යගතව රුක්මූලගතව ශුඤ්ඤාගාරගතව අරණ්‍යකට හිස්ගේකට කැලේකට යනවා ගිහිල්ලා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා එයා පර්යංක බඳගෙන කොන්දේ ඍජුව තබාගෙන සිහියෙම මේ පංච නීවරණ ධර්මයන්ගේ මනස පිළිසුදු කරනවා කියන එක පෙන්වන. ඒක මම මතක් කළේ එතනින් හොඳට එකින් එක එකින් එක බෙදලා විභංගය කියන්නේ ඒකයි බෙදනවා විභජ්‍යවාදීව බෙදලා බෙදලා බෙදලා පෙන්වනවා අරඤ්‍යගතවා කිව්වම මොකද්ද අරන්නේ කියන එක පවා තැනක ඉඳලා මේ ශුන්‍යාගාරය කියන මොකද්ද ශුන්‍යාගාරය කියන්නේ ඈ සේනාසනයක් කියනවනම් මොකද්ද සේනාසනයක් කියන්නේ කියන තැන ඉඳලා බෙදලා බෙදලා ඇවිල්ලා උජුං කායන් කියන එකත් පෙන්නලා පරිමුඛං සතින් උපටේත මට ඕනේ මේ මේ ටික කියන්නයි. මොකද්ද පරිමුඛං කියන්නේ? කතම් පරිමුඛං කියනවා. නාසිකග්ගේ බා මුඛ නිමිත්තේ. නාසයේ කෙලවර හෝ මුඛ නිමිත්තේටයි පරිමුඛං කියන්නේ කියනවා. සති කියන්නේ මොකද්ද කියනවා. යා සති අනුස්සති පටිස්සති සති සරණා කියලා මේ වගේ සිහිය කියන එක ගැන සිහියක් සිහි කරන බවක් සිහි සිහිය නැවත උපද්දන බවක් තියෙනවා නම් කියලා මේ වගේ සිහිය ගැන නැවත නැවත කියනවා. එතකොට අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකක් ගිවා මොකන මිත්‍ති. මේ සිහිය එළඹ සිටියේ වෙයි මනාව එළඹ සිටියේ වෙයි කොහෙද? නාසිකක් ගිහු මොකන මිත්‍ති. එතකොට මම ඉතින් මතක් කළේ ආනාපාන සතියේ විතරක් නෙමෙයි හැම වෙලාවෙම සති නිමිත්තටම හිත තබාගෙන තබා ගන්න අපි හුරු වෙන්න ඕනේ. gedara dorwal වල වැඩ කටයුතු කරනකොටත් සති නිමිත්තෙන් සති නිමිත්තක හිත තබාගෙන වැඩ කරන්න ඕනේ. මේ කෙලෙස් අඩු වෙන්න නම් දැන් gedara ඊට පස්සේ තව ප්‍රශ්නයක් gedara දොරේ වැඩ කටයුතු කරනකොට සිහියම කරන්න බෑ හුරු නැහැ. ඒ හින්දා දැන් උපායක් කරනවා අපි වැඩ කටයුතු අඩු වෙලාවට එක තැනක පැය කාලක් හරි භාගයක් හරි ඉඳගෙන සති නිමිත්තක හිත තබාගෙන බුදු ගුණ අසුබේ මරණය වඩනවා. හොඳට මතක තියාගන්න ඕන සති නිමිත්තක හිත තබාගෙන බුදු ගුණ වඩනවා කියලා කියන්නේ බුදු ගුණ අසුබේ මරණය කියලා කියන්නේ සිහියට ආරක්ෂාවක්. හොඳට මතක තබා ගන්න ඕන. දැන් මේ ඕනේ බුදු ගුණ වඩනවා, අසුබේ වඩනවා, මරණය වඩනවා කියලා එකක් නැහැ. සිහියයි වඩන්නේ. අපි කියමු සති නිමිත්ත හිත තබාගෙන අපි ඉන්නකොට හිත අහකට යනවා. රාග දේශ මොහ අරමුණු ඔස්සේ යනවා. ඒ හින්දා හිතට ආරක්ෂාවක් සපයන්න වෙනවා. සිහියට ආරක්ෂාවක් සපයන්න වෙනවා. සති නිමිත්ත හිත තබාගෙන බුදු ගුණ හිතනකොට සති නිමිත්ත තුලම මනස තියෙනවා අහකට යන්නේ නැහැ. මේ සිහියට ආරක්ෂාවක්. අපි බුදු ගුණ වැඩුවා නම් වැඩිවේ සිහියට ආරක්ෂාවක් හැටියට මිසක බුදු ගුණ කියන එක වඩන්න පුළුවන් කමක් නැහැ එහෙම. බුදු ගුණ වැඩුවා කියන එකෙන් කියන්නේ මේ සිහිය වඩන එක. මොකද දැන් අපි කිව්ව අද පැය භාගයක් බුදු ගුණ අපි භාවනා කළා නම් අපි නැගිටිනකොට ඉවරයි. ආයෙත් හෙටත් පැය භාගයක් කරයි. දැන් ඊයේ කරපු එකට වඩා ඒකේ වැඩි බුදු ගුණ වල වැඩි ගතියක් අපිට තේරෙනවද? එහෙම එකක් නැහැ. නේද? හෙට කළා කියලා එහෙම වැඩි ගතියක් තියෙනවද? නැහැ. සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ ඔන්න අද සති නිමිති හිත තබාගෙන පැය භාගයක් භාවනා බුදු ගුණ භාවනාව කළා. ඒ පැය භාගය ඇතුළතම 100 සති නිමිත්ත තුල තියාගන්න පුළුවන් වුණා. දෙවනි දවසේ සති නිමිත්ත හිත සබාගෙන භාවනා කළා. ඔන්න වෙනකට වඩා හොඳට සති නිමිත්ත තුල හිතලා හිත තියෙන ගතිය ඊට වඩා වැඩි. දෙවනි දවසේ සති නිමිත්ත තුල තියාගෙන අපි අර විදිහට කරනවා. දැන් මේ දවස් දෙකටම වඩා හිත සති නිමිත්ත තුල තියෙන ගතිය, බහැරට යන ගතිය අඩුයි. මේ විදිහට එන්න එන්න එන්න එන්න සිහිය තමා තුල සති නිමිත්ත තුල බැඳිලා පවතින ගතිය වඩන්න පුළුවන් වඩන්න ඕනේ. ඇයි මේක කරන්නේ? එක තැනක ඉඳගෙන මේ සිහිය හුරු කරන්නේ වැඩ කටයුතු කරන්න ඕනේ අපි සිහියෙන්මයි නැතිනම් කෙලෙස් අකුසල විතර්ක රාග දේශ මොහ ඇති වෙන්නේ මේ එක තැනක ඉඳගෙන ඉන්නකොට නෙමෙයි ජීවිතයේ ජීවත් කරනකොට හැසිරෙනකොට හැතිරෙනකොට ජීවිතේ ජීවත් කරනකොට සිහියෙන්ම කරගන්න ඕනේ කෙලෙස් ඇති වෙන්නේ නැතුව. ඒක කරගන්න තරම් සිහිය බලවත් නැහැ. ඒ හින්දායි එක තැනක පැය කාලයක් උපායක් හැටියට කරන්නම දෙයක් නැති හින්දා. උපායක් හැටියටයි පැය කාලක් පැය භාගයක් හරි ඉඳ ලැබෙන විදිහට පැයක් හරි එක තැනක ඉඳගෙන මේ කරන සති නිමිත්ත හුරු කරනවා. ඇයි මේක කරන්නේ? ඊට පස්සේ නැගිට්ටට පස්සෙත් මේ සිහියම කරන්න පුළුවන් තත්ත්වයට මනස ටික ටික ගන්න මේ හදන්නේ. එයාට හතර ඉරියව්වෙම කරන කියන හැම දෙයක්ම සිහිය පිහිටලාම කරන්න පුළුවන් එක තැනක විතරක් ඉඳගෙන ඉන්නවා කියලා එකක් නැහැ. එයාගේ ජීවිතේම භාවනාව. ඉඳගෙන ඉන්නවා, නිදා ගන්නවා, ඇවිදිනවා මේ කියන මේ හතර ඉරියව්වෙම සිහිය යෙදෙන්න ඕනේ. එක තැනක අපිට කරනවා කියන එකෙන් අපි කියනවා අනිත් තැන්වලදී නෑ කියන එක. අනිත් තැන්වලදී අපහසුයි අපිට. බෑ තාම කියන එක. එතකොට එක තැනක ඉඳන් කෙරියේ මෙහෙම තැනකට ගණ්ඩයි කියන අධ්‍යක්ෂකම් නැති වුණත් අපි ඒක කරන්නේ අපි මේ පැය කාලක් භාගයක් භාවනා කරන නිවන් දකින්න කියන කොහොමද නිවන් දකින්න කියන කාරණාව තේරුම් කරගන්න. දෙලින් දෙලට තියෙන පැය භාගයක් පැය කාලක් භාවනා කළා නිවන් දකින්න ඇත්ත. මෙහෙම කළාම මොකද වෙන්නේ? සිහිය පිහිටවා ගන්න ටිකක් කුරු වෙනවා. ඊට පස්සේ ඒ මෙහෙම කළා කළා සිහිය පිහිටවාගෙන ඒ සිහියම වැඩ කටයුතු කරන්න පුළුවන්. එහෙම වැඩ කටයුතු කරන්න පුළුවන් නෝ නීවරණ ධර්ම අඩුයි. නිවර්ණ ධර්ම කියනකොට අර පෙන්නපු අරමුණු කුපදිනකොට මේ තියෙනවමයි ඉන්නවමයි කියලා පය ගහලා පෙන්න ගතිය අඩුයි. ඊට පස්සේ නිවර්ණ ධර්ම අඩු වුණාම ප්‍රඥාව මේ පංච උපාදානස්කන්ධයක අනිත්‍ය දුක්ඛ හැටියට බලාගන්න පහසුයි. එහෙම බලාගත්තාම තණ්හාව නැති වෙලා මේ සත්‍ය අවබෝධ වෙනවා කියන තැන දක්වාම තියෙනවා මේක නිවන් දකින්න තමයි. නමුත් මේකේ තියෙනවා පෙළක්. නිවන් දකින්නේ කොහොමද කියන එක වචනේ නෙමෙයි. එතකොට දැන් අපිට තියෙන්න ඕනේ අර මේ සමාධිය කියන කාරණාව නිවර්ණ ධර්ම දුරු කරගන්න මේ සිහිය කියන එක හතර ඉරියව්වෙම යෙදෙන මට්ටමට આવොත් විතරයි. ඒ හතර ඉරියව්ව හැම තැනකදී හැම වැඩක්ම සිහියෙන්ම කරන තත්ත්ව. කොච්චර දුරට කියනවා නම් අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති අලෝකිලෝ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති සම්මින්දිතේ පසාරිතේ සම්පජානකාරී හොති ඈ ඉදිරියට යනකොට ආපහු එනකොට අතපය හකුලනකොට දිගාරනකොට වටේට මේ තැන ඉඳලා 100න් කරන්න ඕන. එහෙම ඔයගලන්ට බෑනේ තාමනේ. එහෙනම් කොහොම හරි කරන්න ඕන කියලා එකක් නැහැ. ඒකට උපාය තමයි ඔයගොල්ලෝ පැය කාලක් හරි භාගයක් හරි ඉඳගෙන මේ 100 බලවත් කරන එකයි කරන්නේ. අපි ඔකේ අර්ථය නොදැන කලාට කරනවා නම් ඔකේ අර්ථය උකයි. මේ මේ අපි දන්නේ මේ කරන දේ අපි කරන දේද දන්නේ අපි මොකටද කරන්නේ කියලා. ඇයි මේ ටික කළේ? ඇයි මේ ටික කරන්නේ? මේ ටික කළාම මේ ටික මෙහෙම කළාම මේ හතරේ මේ හැම දෙයක් අරඹයාම තන හැම තැනකදී දුවන මට්ටම සිය ගන්න පුළුවන්. එහෙම ගත්තාම ඒ තත්ත්වයටපත් වෙච්ච මනසකයි නීවරණ ධර්ම අඩු වෙන්නේ. මිතක පැය කාලක් ඉඳගෙන ඉන්න ඉන්නවා භාවනා කරනවා. ඊට පස්සේ පැය කාලෙන් පස්සේ නැගිටිට පස්සේ ආයෙත් අර පරණ විදිහටම නම් ඉන්නේ අපිට කවදා නීවරණ ධර්ම අඩු වෙයිද? නැහැ. අපි පැය කාලක් හරි කළා නම් ඒකේ අර්ථය තියෙන්න ඕනේ. ඒකයි මම මේ කිව්වේ සතිපට්ඨානේ වඩන හැටි දැනගන්න. අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරන යම්ෙකුට සතර සතිපට්ඨානය වැරදුනා නම් ඔහුට නිවන වැරදුනේ වෙයි. අය කතා දෙකක් නැහැ. සතර සතිපට්ඨානය වැරදුනා නම් නිවනමයි වැරදුනේ වෙන මොකුත් නැහැ. මේකේ අර්ථය හරියට මේ වඩන්නේ ඇයි කියන කාරණාව ඕගොල්ලෝ නොගත්තොත් තේරුම් කර නොගත්තොත් මගේ වචනේ අදහන්න එපා. මේක තමන්ගේ ජීවිතයෙන් වෙන්න පුළුවන් දෙයිද කියන කාරණාව විතරක් හිතන්න. ඒක තේරුම් කර නොගත්තොත් වැරදුනේ සතිපට්ඨානේ නම් නෙමෙයි නිවන. ඔය සිහිය අල්ලගන්න එකට මම පොඩි උපමාවක් කියන්නම් උපමා කතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුත්ත නිකායේ තියෙනවා චප්පානක කියලා සූත්‍රයක්. සත්තු 6 දිනක් ගැන පෙන්වන සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රයේ වචන ටික නෙමේ හුදය අවධානයේ මේ පෙන්වන අර්ථය දිහා බලන්න. එතකොට ඕගලන්ට මේ මම කතා කරපු එකේ යම් සැකයක් තිබුණා නම් කොහොම වෙන්න බෑනේ කියන හරි ඒක පව දුරුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චප්පාන චප්පාන කියලා කියන්නේ මේ ප්‍රාණින් 6 දෙනෙක් කියන අදහස සත්තු 6 දෙනෙක් උපමා කරගෙන දේශනා කළ සූත්‍රයක් තියෙනවා ඒ කියන්නේ කිඹුලෙකුයි නරියෙකුයි බල්ලෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි නයෙකුයි එතකොට මේ සත්තු 6 දෙනා අරගෙන නානා ගති නානා අදහස් තියෙන සත්තු 6 දෙනා අරගෙන ඒ සත්තු 6 දෙනාගේ නැටි 6 ලණු කැලි 6ක් බඳිනවා. ලණු කැලි 6ක් බඳිනවා. බැඳලා ඉතුරු ලණු කෙරවල් ටික ඔක්කොම එකට එකතු කරලා ගැටයක් ගහනවා. ගැටයක් ගහලා අතහරිනවා. දැන් හොඳට අදහස ගන්න හිතට මවා ගන්න සත්තු 6 දෙනා ඉන්නවා උන්ගේ නැටි කෙරවල් වල ලනු කෑල්ලක් බඳිනවා. ඒ ලනු කෑලි හයක් බඳිනවා. ලනු කෑලි හයේ අනිත් කෙරවල් හය තියෙනවනේ. ඔක්කොම එකට අල්ලලා ගැටයක් ගහලා අතාරිනවා. දැන් නානා ගති ඇති සත්තු හය දෙනා. කිඹුලා දිනවා වතුරට යන්න, නයා දිනවා හුඹහට යන්න, බල්ලා දිනවා ගමට යන්න, නරියා දිනවා සෝනට යන්න, කුරුල්ලා දිනවා අහසට යන්න, වඳුරා දිනවා කැලේට යන්න. දැන් මේ ලොකු කලබගෑනියක්. එහාට යනවා, මෙහාට ඇදෙනවා, එහාට මෙහාට ඔහොම යනවා. ඔතනින් යම් කෙනෙක් බලවත් වුණා නම් ඔක්කොම ටික ඇදගෙන යනවා කියනවා. කිඹුලා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන වතුරට යනවා. නාය බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන හුඹහට යනවා. වඳුර බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන කැලයට යනවා. කුරුල්ලා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන අහසට යනවා. එතකොට නරිය බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන සොහොනට යනවා. බල්ල බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන ගමට යනවා. මහණෙනි ඒ වගේ නානා ගති ඇති දැන් මේ උපමාවක් කියලා නානා ගති ඇති නානා අදහස් ඇති සත්ව හය දෙනෙක් වගේ තමයි මහණෙනි ඇහැ කන දිව නාසය ශරීරයේ මනස මේ ආයතන හය පෙන්නවා දැන් ඔය සත්ව හය දෙනාගේ නැතිත් අපි එකට බැඳලා තියෙන්නේ කොහොමද එකට බැඳලා තියෙන්නේ දකින්න දේ අහන්න පුළුවන් අහන දේ බලන්න පුළුවන් ගඳ සුවඳ දේ බල දැනගන්න දේ පේනවා පේන දේ ගඳ සුවඳ බලන්න පුළුවන් ඈ එතකොට රස විඳින දේ දකින්න පුළුවන්, දකින්න දේ රස විඳින්න පුළුවන්, සිහි කරන දේ බලන්න පුළුවන්, බලන දේ සිහි කරන්න පුළුවන් කියලා නැති ටිකත් එකට බැඳලා තියෙන්නේ දැන්. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර සත්තු ඒ තැන් වලට අදිනවා වගේ ඇහැ අදිනවා රූප බලපං. කන අදිනවා ශබ්ද අහන්න. නාසය අදිනවා ගඳ සුවඳට. දිව අදිනවා රස. කය අදිනවා ස්පර්ශයට. හිත අදිනවා ධර්ම වලට. යමෙක් බලවත් වුණා නම් ඔක්කොම ටික ඇදගෙන යනවා. ටීවී එකක්වත් දාලා හොඳ ලස්සන පිච්චර් එකක් එහෙම ගියොත් ඔන්න දැන් ඇහැට තියෙන හේතු ටික ඔක්කොම බලවත් වුණා නම් අනිත් ඔක්කොම මතක නැහැ ඔක්කොම ටික අදගෙන දැන් ඔන්න එයා පිච්චර් එකක් බලනවා. ඊට කනට තියෙන හේතු ටික බලවත් වුණොත් හොඳට සින්දුවක් එහෙම ඇහෙනවනම් අනිත් ටික දුබලයි ඔන්න ඒ ඒ පැත්තට ඇදගෙන යනවා. ඔය කිව්වේ කාගෙනද? මේ ලෝකේ ඉන්න කෙනාගේ මනස ගැන. හොඳට බලන්න ඔය මනසෙන් নানা ගති ඇති සත්තු හය දෙනා එකට බැඳලා එහාට මෙහාට එහාට මෙහාට අදිනවා ඔහොම ඇද ඇදලා හිටපු ගමන් ඇදගෙන යනවා. ওই ගතිය නැද්ද ඕගොල්ලන්ගේ මනසේ? රූප ගැන, ශබ්ද ගැන නිතරම හිටි හිටි හිටි හිටි තියෙනවා. රූප වලට හේතු වෙච්ච එක ටක් ගාලා එකට දුවනවා. නේ? වෙනවනේ? ඊට පස්සේ ඔය උපමාවෙම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියන දෙවනුවට නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනා අරගෙන සත්තු හය දෙනාගේ නැති කෙරවල් හයේ ලනු කෑලි හයකුත් බැඳලා ඒ ලනු කෑලි වල ඉතුරු කොනවල් ටික කණුවක හරි තැඹක හරි බඳිනවා. දැන් කණුවක හරි තැඹක හරි බැඳහම ඉස්සෙල්ලා වගේ නයා හුඹහට යන්න කිඹුලා වතුරට යන්න බල්ලා ගමට යන්න නරිය තෝනට යන්න කුරුල්ලා ආහතට යන්න වඳුර කැලේට යන්න අදිනවා. ඇද්දට පුළුවන් දෙදගෙන යන්න. බෑ දැන් අනිත් කෙරවල් ඔක්කොම බැඳලා කොහෙද? තැඹක කණුවක ඇදලා ඇදලා ඇදලා ඇදලා හෙම්බත් වෙලා මොකද වෙන්නේ? කණුව තුලම වැටිලා ඉන්න දවසක් එනවා කියලා පෙන්වනවා. ඒ ටික පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මම සතර සතිපට්ඨාන ටැඹකට උපමා කරමි. කණුවකට උපමා කරමි කිව්වා. හරිද? දැන් ඔන්න බලන්න මේ ටැඹෙන් මේ කණුවෙන් තුල බැඳලා තිබුණා නම් වෙනද ඇදගෙන යන මට්ටම ඇදගෙන යන්න බැරි වෙන්න ඕනේ නේද? දැන් වෙනදට අපේ මානසික මට්ටම එහෙ මෙහෙ අරමුණු හිටි හිටි හිටි හිටි තියෙනවා මොකක් හරි සීවෙච්ච ගමන් ටක් ගාලා ඔන්න කටේ දාගත්ත එක කෑවා. එයා බලවත්. නැත්තම් ටක් ගාලා බලනවා ඔන්න රූපයක්. නැත්තම් සද්දයක් අහනවා. කියලා දුවනෝනේ. නමුත් දැන් එහෙම නැහැ. තැඹක බැඳලා හැම වෙලාවෙම සිහියෙන් ඉන්නේ. සති නිමිත්ත හුරු කරනවා. සති නිමිත්ත තුල ඉන්න උත්සාහවත් වුණා කියලා රූප බලන්න, සද්ද අහන්න, ගඳ සුවඳ ලබන්න තියෙන හිත නූපදී ඉන්නවා නෙමෙයි රූපය බලන්න ඕනේ කියලා හිතනවා. එනවා ටක් ගාලා මතක් කියලා ආපහු ගන්නවා. සද්දයක් අහන්න ඕනේ කියලා හිතනකොට නෑ. ආපහු මේ 100කට කියන්නේ 100ට ගන්නවා. දැන් බැඳලා යන්න දෙන්නේ ඔහොම ටික ටික ටික ටික ටික ටික හුරු වුණාම මේ සත්‍ය නිමිත්ත තුලම මන හිත බැඳිලා පවතින දවසක් එනවා. අර ඔක්කොම බලවත් වෙලා. ඒ කියන්නේ රූප බලන්න සද්ධාහන්න තියෙන මේ කැමැත්ත හික්මිලා හික්මෙන හොඳට මේ හේ ගිය මට්ටමකට දැන් වගේ සරුසාර නැහැ හොඳට අප්‍රාණික මට්ටමටපත් වෙනවා. අන්න එදාට ගිනි තියන්න සුදුසුයි. අන්න ඒ தත්තට ගත්තාම අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කියලා බලන්න පුළුවන් මිසක මේ අම්මු කැලෑව ගිනි තියන්න හදනවා බෑ. ඉස්සෙල්ලා මේක කපලා ටිකක් වේලන්න. මේ කෙලෙස් වනේ. ඒකට තමයි මේ සමාධියෙන් කරන්නේ ඉස්සෙල්ලා විරාග බවක් හදනවා. එතකොට ඒ සිහිය හුරු කරන්න කියලා කිව්වේ. ඒකයි මම කිව්වේ අපි පැය භාගයක් විතර භාවනා කළාට කිසි තේරුමක් වෙලා නැහැ නැත්තම් අපි නැගිටිනකොට ආපහු අර සත්වය දෙගෙන යන මනසේ ඉන්නේ. බුදු ගුණ හෝ අසුබේ හෝ මරණේ හෝ පැය භාගයක් විතර අපි භාවනා කළොත් ඉන්නකන් නම් තැඹේ ඉන්නවා. ඊට පස්සේ අපි සතර සතිපට්ඨාන නැතුවයි ඉන්නේ නේද? නමුත් සතර සතිපට්ඨාන කියන එක හතර ඉරියව්වෙම අපේ රැකවරණේ තියෙන්න ඕනේ නේද? ඉඳගෙන ඉන්නකොට විතරද අපිට ජරා මරණ දුකට හේතු රැස් වෙන්නේ? ඉරණ ඉඳගෙන ඉන්නකොට විතරද නීවරණ ධර්ම ඇති වෙන්නේ? එහෙනම් සතර සතිපට්ඨානේ හැමතැනකදීම යෙදෙන්න ඕනේ නේද? එහෙම යෙදෙන්න බැරි නිසායි මේ ටික කළේ මෙතෙන්ට ගත්තේ. එහෙනම් මේ ටිකෙන් හුරු කළේ එක තැනක ඉඳගෙන හුරු කළේ මොකටද? හැමතැනකදීම ඔරොත්තු දෙන්න. හැමතැනකදීම 100න් ඉඳලා කළේ මොකද්ද? කෙලස් වනේ තෙහෙට්ටු කළා නැති කළා නෙමෙයි තියෙන බලය අඩු වෙනවා සම්පූර්ණම. ඊට පස්සේ ගිනි තියන්න පුළුවන්. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධය. ඒක මේ මේ සමාධිය හැම වෙලාවෙම ප්‍රඥාවට උපකාර මිනිස මිසක. හොඳට බලා ගන්න සමාධිය ප්‍රඥාවට උපකාර. පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගියක්, කුලක්, ගඩක් හැටියට දුක්ඛේ ඥානං ඇති වෙන විදිහට බලන්න නම් ඕනේ ඕකනම් ප්‍රඥාව ඕකට ඉදයි මේ මේකෙන් හැදෙන්නේ. සමාධිය. ඔන්න සමාධිය ප්‍රඥාවට උපකාරයි. හැබැයි ඉතින් හතර ඉරියව්වේම සිහිය පවත්වන්නට පවත්වන தත්ත්වයට ආවොත් තමයි කෙලෙස් හේගිය මට්ටමට තෙහෙත් වෙච්ච මට්ටමටපත් වෙන්නේ. හතර ඉරියව්වේම සිහිය අල්ලගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න අපිට ක්‍රමයක් කරන්න වෙලා තියෙනවා. අර එක තැනක ටික ටික හරි ඉඳිමින් මේක වැඩි කරගන්න වෙලා තියෙනවා. ඒක ටික ටික එක තැනක ඉඳමින් කරමින් ආපහු හැසිරෙනවා. 100න් ඉන්නවා. ආයෙ 100න් ඉදමින් ටික ටික එකතනක ඉඳන් කරනවා. නමුත් එහෙම කරන්නත් බෑ. ඒ සිහිය එකතැනක ඉඳලා හුරු කරන්න කෙනෙකුට ගොඩාක් අමාරු නම් ඒ කියන්නේ එකතැනක ඉඳලා ටික ටික හරි සිහිය හුරු කළා සිහිය අල්ලගන්න හැමතැනදීම අල්ලගන්න තියෙන தത്വෙට ගන්නත් බෑ කය වචන දෙක සංවරයි නම්. එයා රළුමයි. එයාට මෙහෙ එක තැනක ඉඳලාත් යමක් කරනවා කියන එකක් බෑ. ලේ වැකුණු අත් ඇතුව සත්තු මරනවා නම් ඈ කාමයේ වර්ධව හැසිරෙන්න නම් හොරු හොරකම් කරනවා නම් බොරු කේලම් ස්පර්ශ වචන කියනවා නම් ඒ මනුස්ස රළුයි. භාවනා කර කර හොරකම් කරනවා සත්තු මරනවා කාමයේ වර්ධව හැසිරෙන්න මේවා රළුයි. නෑ ඒ මනස රළු ඒකට උරුත් දෙන ඊට පස්සේ වෙනවා එහෙනම් මේ ටික කරන්න යාට මේ ටික හදා ගන්න වෙනවා කය වචන දෙක සංවර කර ගන්න වෙනවා ඊට පස්සේ යටත් පිළිසෙන් පන්සිල් හෝ රකින්න පුළුවන් නම් ඒක හැමෝටම පුළුවන් පන්සිල් කියනකොට මෙහෙමයි ඉඳලා හිටලා කැඩෙනවා එහෙනම් අපිට බෑ කියන තැනකින් ගන්න එපා. <laughs> ඒ කියන්නේ වැටි වැටි තමයි නැගිටින්න ඕනේ. විටින් විට කරි පන්තිල රකින්න පුළුවන් එහෙම කෙනාටත් පුළුවන්මයි ඇති එයාගේ ජීවිතේ පන්සිල් නොරකින්න බවින් හිස් නැහැ ඒකයි පන්සිල් කියන එක නෑමයි කියන තැනකට ඉබැරි සමහරට දවාලේ පන්සිල් කැඩුනා නමුත් ඒක වැරද්ද මම මම ඊට පස්සේ කරන්නේ නැහැ කියන තැනින් හදාගෙන රාත්‍රී කාලේ උත්සාහවත් වෙනවා කියන මම මේ පන්සිල් කඩන්න ඕගලන්ට බලයක් දෙනවා නෙමෙයි මම මේ නුවණක් කියන්නේ නැත්තම් අපි ඔය ඉන්න තැනින් වැටේ ඇයි පන්තිලුත් නැත්තම් බෑ කිව්වහම ඕගලන්ට හිතේ අපි යති මේ වැඩේ කරනවා එහෙනම් අපිට බෑනේ කියලා. මම මේ කියන්නේ පන්තිලුත් නැති කෙනාට කියන්නේ එයාගේ ජීවිතේ එහෙම එකක් නැහැ කියන තැනක ඉබේම තියෙනවා එයා මස් වෙද්දේ කියන කියන එක. එයා මෙහෙම තැනක නැහැ කියන එක. නේද? එකකින් කවුරුත්ම ගන්න එපා පන්සිල් නැති කම හොඳයි කියලා සාධාරණීකරණය කරන්න හැදුවා නෙමෙයි. දහමෙන් වැටෙන එක නැති කරන්න ඕන කිහින්දයි මම මේ ටික මතක් කරන්නේ. ඊට පස්සේ කය වචන දෙකේ සංවරය ඇයි හිත හදාගන්න. ඒ කය වචන දෙක සංවර කරගත්ත කෙනාට පුළුවන් එක තැනක විනාඩි 10 10 හරි 5 5 හරි භාවනා කළා බුදු ගුණ අසුබේ මරණය ඔය සම්ම 40 කමටහලින් ඕන එකක්. එහෙම නැත්නම් සති නිමිත්තක හිත තියාගෙන මේ කය අනුව බලනවා. මේක ශරීරයේ තියෙන කෙස්ලොම් නියදත් හම් ඒත් දැන් ආශ්‍රව නැහැ. සතර නිමිත්ත කිසි දැන් බහැර කය හෝ බලනවා. ආධ්‍යාත්මික බහැර හෝ බලනවා. එහෙම නැත්නම් සති නිමිත්ත හිත තබාගෙන උපදින උපදින වේදනාවන් ගැන අවධානයෙන් ඉන්නවා. එහෙද මේ කායනුපසනාව බැලුවොත් වේදනානුපසනාව බැලුවොත් සතිපට්ඨාන එකයි. ඒ කායනු අයම් බික්කවේ මග්ගෝ එකම මගයි කියලා ඒකත් එකෙන් පෙන්වන්නේ. චත්තාරෝ සතිපට්ඨානා කියලා බහුවචනෙන් අවසන් කරනවා. මොකද ප්‍රභේද හතරකට බෙදුවට සිහිය හතරක් නෙමෙයි නිසා. සතිපට්ඨානය එකයි ඒකට උපස්ථායක උපකාරක ධර්මතා හතරක් නේ. එහෙම නැතු 104ක් එහෙම නම් නෙමෙයි. 101මයි. එතකොට මේ සතිපට්ඨානේ සති නිමිති තියාගෙන වේදනාව හෝ බලනවා. එහෙම නැත්නම් උපදින නීවරණ ධර්මයන් හෝ නැත්නම් ධර්මයක් සම්මර්ෂණය කරන බව හෝ තමා තුල නීවරණ තියෙනවා මන් තුල දැන් මෙහෙම දේවල් නැහැ මේ වගේ ධම්මනිතකාරයක හෝ ඉන්නවා කියන්නේ ඒත් සති නිමිත්තමයි තහවුරු වෙන්නේ. එහෙම නැත්නම් ධම්මානුපස්සනාවට අයිති එහෙම නැත්නම් උපදින උපදින ඒ සිතත් නැතිව gedara කියලා හිතනවා. ඒ සිතත් නැතිව නේද? ඉස්සල සිතත් නැතිව නේද? කියලා අපිට එහෙම නැත්නම් චිත්තානුපස්සනාව සරාග සිතක් තියෙනවා නම් එතකොට මේ සරාගං වා චිත්තං සරාගං චිත්තං චපජානාති. මේ විතරාගං වා චිත්තං විතරාගං චිත්තං චපජානාති. ඒ කියන්නේ සරාග සිත සරාග සිතයි විරාග සිත විරාග සිතයි කියලා ඒ බව හඳුනා ගැනීමෙන් හෝ ඉන්නවනම් 100ක තබක් ওই ටිකෙන් මොකක් හරි එකකින් කරනකොට වෙලා තියෙන එකක්. මේ ටික කරන එකෙන් මොකද වුනේ? මේ සිහිය බලවත් වුණොත් මේ සිහිය සති නිමිත්ත තුල සිහිය තියෙන එක වැඩෙනවා, වඩන්න පුළුවන්. මේ සිහිය එන්නේ එන්නේ සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග, සම්මා සතිය කියන තැන දක්වා වැඩෙනවා සිහිය. මේ සිහිය වැඩෙනකොට ඒ සිහිය වැඩෙන මට්ටම් අනුව තමයි අපිට දැන් ඉන්ද්‍රිය කියලා කියන්නේ ඕනම කටයුත්තක් කරනකොට 100 ප්‍රදානව කරන්න පුළුවන්. තැනට ආවා. ආවාම. දැන් අද ඉන්ද්‍රිය වැඩිලා නැහැ කියන ඕගොල්ලන්ට 100 ප්‍රදාන කරගෙන කරන්න බෑ. ඕනම වැඩක් කරන්න පුළුවන් 100 වැටෙන්නේ නැතුව හොඳට බලවත්ව තියාගන්න කියලා තැනක් තියෙනවා. ওই තැන දක්වා 100 වඩන්න. 100 ඉන්ද්‍රිය වෙන විදිහට 100 බලවත් වෙන විදිහ ඒ කියන්නේ බොජ්ජංග සති සම්බොජ්ජංග බෝධිය අංගයක් වෙච්ච 100 ඒ කියන්නේ අන්න යම් 100කින් හොඳට කෙලස් හේගිය හෙත් වෙන මට්ටමකට ගේනවා. ඒකම සම්මා සතිය නිවැරදිම සීය කියන තැනකට එනවා මේ සත්‍ය අවබෝධ වෙන තැනට එනකම්. එතකොට මේ ටික ඕනේ මේ සිහිය ඕනේ සතිපට්ඨානේ වඩනකොට වෙන්නේ මොකද? නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනවා කියන්නේ හිත සමාධිය කියන්නේ. ඒ කියන්නේ නොයේ කර්මන වල දුවන්නේ නැහැ කියන්නේ එක එක තැනක ඉන්නවා කියන එක. නේද? එහෙම වෙන උනහම පුළුවන් එක තැනකට නම් ආවේ එයාව දැන් බලාගෙන දැන් අපිට gedara කියලා හිතනකොට එහෙටත් හිත දුවනවා. කොළඹ කියලා හිතනකොට අරහෙටත් දුවනවා. ගාල්ල කියලා හිතනකොට මෙහෙත් දුවනවා. නමුත් හිත එකඟයි නම් උපදින එකම දේ මනස නම් මනස තුලම මේ ඔක්කොම gedara ගාල්ල කොළඹ කියලාවත් මනස තුල උපදින දේ මනස තුලින්ම අහු වෙනවා කියන තැනකට එනවා. එන්න පුළුවන්. එදාට එදාට මේ උපදින සීලයක පිටලා සමාධි වඩ වඩ එහෙම පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටි දුක් හැටි රෝගයක් හැටි මේ විදිහට බල බල බල බල බල බල යනකොට වෙන්නේ මොකද්ද මේ සංඛාරය සංසිඳෙනවා අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මින උපජ්ජිත්ව නිරුද්ධಂತಿ තේසං උපසමසුකෝ මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි ඉපදෙ නැති වෙනවා හටගෙන නැති වෙනවා ඒ සංඛාරයන්ගේ සංසිඳීම සැපයි මොනවද සංඛාරය කියලා කිව්වේ තුන් භූමිය අනුව ගිය සියලුම ධර්ම කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා ඕගලන්ට ගෙවල් කියලා හිතෙනවා නම් යාන වාහන ඉඩ කඩන් කියලා ඔය හිතෙනවා නම් ඕව තමයි. ඕව සංසිඳීම සංසිඳන්නේ අපේ මනස තුල. ඕව දැනට ඕව තුල තමයි ඔය මනස තුලම උපදින ඕව තුල තමයි ලෝකෙ පිටලා තියෙන්නේ මේ. ගෙවල් තියනවා දොරවල් යාන වාහන ඉඩ කඩන් ඉර හඳ කියලා හිතන්න පුළුවන් ඔක්කොම සංකාරයි. ඊට පස්සේ ඕව සංකාර සංසිඳෙනවා. සංසිඳෙනවා දවසක. මේ සීලයක පිහිටලා සමාධි වඩ වඩ මේ විදිහට නුවණින් බලනකොට මේ අරමුණු සංසිඳෙන දවසක් එනවා. මේ සංසිඳෙන නිසා ඒකයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දුක්ඛ හැටියට රෝගයක් හැටියට නුවණින් යෝනිසෝ මනසිකාරය කළ යුතුයි සීලයක පිළිබඳ සමාධිය. යෝනිසෝච මනසිකරන්තෝ පාමොජ්ජං ජායති. ඔන්න දැන් මෙහෙම යෝනිසෝ මනසිකාරය කරන ප්‍රමෝදී උපදිනවා. පොම්බ පොමෝදිතස්ස පීති ජායති ප්‍රමුදිත මනසක් ඇති කෙනාට ප්‍රීතියක් දැනෙන නිරාමිස ප්‍රීතියක් දැනෙනවා දැන් මේ කෙලෙස් සංසිඳනකොට මේ ප්‍රීති මනස කායම් පස්සම්පති ඔන්න ප්‍රීති සහගත මනස ඇති කෙනාගේ හිත කය දෙක සංසිඳෙනවා පස්සද්ද කායේ සුඛං වේදේති හිත කය දෙක සං හිතන කෙනාගේ හිත කය දෙකම සැප සහගත වෙනවා. සැප විඳිනවා. හිතින්ද කයින්ද දෙකම සැප විඳිනවා.